අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා නේද මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වගේ දැනෙන දෙයක්. මේ නොසන්සුන්කම මේ අසහනය අපි ගොඩක් වෙලාවට හිතන්නේ ඒකට හේතුව තියෙන්නේ එළියේ කියලා. රැකියාවේ ප්‍රශ්න, සබන්ධතාවයේ ගැටලු, සල්ලි ප්‍රශ්න. හැබැයි අද අපි විමසන මූලාශ්‍රය කියන්නේ හේතුව තියෙන්නේ එතන නෙවෙයි. ඒක තියෙන්නේ අපි හැම මොහොතකම නොදැනුවත්වම ඇතුලෙන් පවත්වාගෙන යන හරිම සියුම් ක්‍රියාවලියක. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැඹුරු කාරණය ගැන. ඒ කියන්නේ දුකට හේතුව, දුක්ඛ සමුදය සත්‍ය ගැන. ඔව් ඔබ කිව්වා වගේම මේක හරිම සියුම් විමර්ශනයක්. මූලාශ්‍රය පෙන්වා දෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ දාර්ශනික සංකල්පයක් විදිහට නෙවෙයි. මේක තමන්ගේම අධ්‍යක්ීමෙන් පරීක්ෂා කරලා බලන්න පුරුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් විදිහට. හරියට වෛද්‍යවරයෙක් රෝග නිදානේ හොයනවා වගේ වැඩක්. රෝග ලක්ෂණ, ඒ කියන්නේ දුක තියෙනවා. දැන් අපි හොයන්න යන්නේ ඒකට හේතු වන මූලිකම වෛරසය, ඒ කියන්නේ සමුදය මොකද්ද කියලා. එතනදී මූලාශ්‍රයේ පටන් ගන්නෙම හරිය පූර්ව විදිහකට නේද? ප්‍රශ්නයකින්. කතමංච බික්කෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනු කුමක්ද? මේක නිකංම නිකං ප්‍රශ්නයක් නෙවෙයි මේක ඉගැන්වීමේ ක්‍රමයක්. හරියටම හරි. උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අහලා සම්පූර්ණ සභාවයම අවධානය එකම තැනකට කෙටි කරගන්නවා. ඊට පස්සේ පිළිතුර තමම හාසම ලබා දෙනවා. යායන් තණ්හා. ඒ කියන්නේ මේ තණ්හාවමයි දුකට හේතුව කියලා. එතනින් එහාට ඒ තණ්හාවේ ස්වභාවය, ඒකේ හැසිරීම, ඒකේ DNA එක වගේ විස්තර කරන්න පටන් ගන්නවා. ඔව් අර DNA එක විස්තර කරන වචන තුනක් මූලාශ්‍රයේ තියෙනවා. පළවෙනි එක පොනෝභවික. නැවත නැවත භවයක් ඇති කරනවා. දෙවෙනි එක නන්දිරාග සහගත. සතුටයි ඇලීමයි කියන දෙකත් එක්කමයි මේකේ එන්නේ. හැබැයි ඔය තුන්වෙනි කාරණය තමයි මට හිතෙන විදිහට මේ මුළු සාකච්ඡාවෙම තියෙන හිත කම්පා කරවනම අදහස. తත්‍ර తත්‍ර අභිනන්දිනි. ඒකේ තේරුම තමයි ඒ ඒ තැනම ඇලි සතුට වෙන ස්වභාවය. මේක තමයි තණ්හාවේ තියෙන අමුතුම වංචනිකව ස්වභාවය. අපි හිතන්නේ අපි ඇලෙන්නේ සැප දෙන දේවල් වලට විතරයි කියලා. නමුත් මේ తත්‍ර తත්‍රාభిනන්දනී කියන ස්වභාවය නිසා අපි දුක් දෙන දේවල් වලටත් ඇලෙනවා. ඒක පැහැදිලි කරන්න මූලාශ්‍රයේ තියෙන උදාහරණ ටික නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. අසූචි පණුව අසූචි වලේම සතුටින් ඉන්නවා. ගොම කුරුමිනියා ගොම ගොඩේම ඉන්න කැමති. ඒක තමයි යාගේ ලෝකය. ඒ වගේම අර හිඟන්නා තමන්ගේ තුවාලයට ආදරය කරනවා වගේ මොකද ඒ තුවාලය පෙන්නලා තමයි එයාට හිඟා ගන්න පුළුවන් වෙන්නේ. ඒක හරිම අමුතු දෙයක් නේද? අපි දුක් විඳින දෙයකටම ඇලි ගැලි ඉන්නවා කියන එක තේරුම් ගන්නත් අමාරුයි. ඒක පුරුද්දට, ඒ හුරු පුරුදුකමට තියෙන ගැඹුරු බැඳීමක්. නූතන ජීවිතයට මේක කොච්චර අදාළද? අපි හැමදාම මැසිවිලි කියන ආතතියෙන් පිරුණු රැකියාවෙම ඉල්ලලා ඉන්නවා. අපිට මානසිකව පීඩාකාරී සෞඛ්‍යයට අහිතකර සම්බන්ධතාවෙන් මිදෙන්න බැරුව ඉන්නවා. ඇයි? මොකද ඒ දුක වුණත් අපිට හුරුයි. ඕව් ඒක අපේ කම්ෆර්ට් zone එක අලුත් නාදුරන තැනකට යනවට වඩා ඒ හුරුපුරුදු දුක ඇතුලේ ඉන්න එක ආරක්ෂිතයි කියලා හිතේ යටිහිත අපිට කියනවා. අන්න ඒක තමයි අද දවසේ తත්‍ර తත්‍රාභිනන්දිනී ක්‍රියාත්මක වෙන විදිහ. හරි. එතකොට අපි දුක් දෙන දේවලටත් ඇලෙනව කියන කාරණය පැහැදිලි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තණ්හාව කියනක අපිට දැනෙන්නේ හරිම බලවත් දෙයක් විදිහට. මූලාශ්‍රය කියනා වගේ සමහරු ඒක ਸਰව බලධාරී දෙවියෙක් පරද්දන්න බැරි මහා බලවේගයක් කියලා හිතනවා. එහෙම හිතනකල් මේකෙන් ගැලවෙන්න බෑ නේද? ඔව් ඒක තමයි ලොකුම බාධකය. අපි තණ්හාව දකින්නේ මහා දාර්ශනික සංකල්පයක් විදියට. මට තණ්හාව තියෙනවා කියලා ලොකු අදහසක් හදාගන්නවා. හැබැයි එතනදී අපිට මගහැරෙනවා අර මහා බලවේගය කියලා හිතන දේ හැම මොහොතකම ටිකෙන් ටික ඊටාම සියුම් විදියට මෝදු වෙන හැටි. මේ මොහොතේ ඇතිවෙන චේතනාවක්, හැඟීමක් විදියට ඒක දකින්න අපි උත්සාහ කරන්නේ නැහැ. එතකොට ප්‍රායෝගික විසඳුම තියෙන්නේ අර මහා බලවේගයක පොරබදින එක නෙවෙයි. මේ මොහොතේ ඇති වෙන සියුම් දේ නිරීක්ෂණය කරන එකද? හරියටම ක්‍රමානුකූල මාර්ගයේ පටන් ගන්න එතනින්. කායානුපස්සනාව, වේදනානුපස්සනාව වගේ භාවනා ක්‍රමවලින් කරන්නේ ඒකයි. ආනාපාන සතිය වගේ හුස්ම කියන සරල අරමුණක් අරගෙන වර්තමාන මොහොතේ ඉන්න පුරුදු වෙනවා. එතකොට අර රාක්ෂයා කියලා හිතාගෙන හිටපු තණ්හාව මේ මොහොතේ හිතේ ඇති වෙලා නැති වෙලා යන පුංචි සිතිවිල්ලක්. දැනීමක් විදිහට අඳුරගන්න පුළුවන් වෙනවා. ඒකේ බලය බිනින්න පුළුවන් වෙන්නේ එතපටයි. හැබැයි ඒක කියන තරම් ලේසි නෑ නේද? මූලාශ්‍රයේ ඒ අභියෝගය ගැනත් කතා කරනවා. කෙනෙක් භාවනා කරන්න වාඩි වෙලා වර්තමානයට හිත යොමු කරන්න හදනකොට එතෙක්කල් අතීතයයි අනාගතයයි ගැන හිතලා හදාගෙන තිබුණු සම්පූර්ණ සංවිධානයම කඩන් වැටෙනවා. එතකොට ඒකට ලොකු විරෝධයක් එන මූලාශ්‍රය කියන විදිහට උණ ගන්නවා වගේ දැනෙනවා. ඒක අතිශය වැදගත් නිරීක්ෂණයක්. ඒකෙන් තමයි විවේකයේ කියන එකේ වටිනාකම තේරෙන්නේ. පළවෙනියට කාය විවේකය. ගිහි ජීවිතේ කඩිමුඩියෙන් ටිකක් ඈත් වෙලා ශාරීරියේ නිස්කලංක බවක් දැන එක. ඊළඟට චිත්ත විවේකය. ඒ නිස්කලංක තැන ඉඳගෙන හිත සංසුන් කරගන්න එක. වෙනත් බොහෝ ආගමික දර්ශන මේ චිත්ත විවේකය දක්වා යනවා. නමුත් බුදුදහමේ විශේෂත්වය තමයි එතනින් එහාට ගිහින් උපදි විවේකය දක්වාම ගමන් කිරීම. උපදි විවේකය ඒ කියන්නේ මොකක්ද? උපදි කියන්නේ කෙලෙස්, විශේෂයෙන්ම තණ්හාව. උපදි විවේකය කියන්නේ තණ්හාවේ යටපත් වෙලා තියෙන ගැඹුරුම ස්වභාවය. ඒ කියන්නේ අනුසය මට්ටම දක්වාම ගිහින් ඒක මුලිනුපුටා දකින්න එක. හිත తాවකාලිකව සංසුන් කරගන්න එක නෙවෙයි දුක හටගන්න හේතුවම නැති කරලා දාන එක. අර උණ ගන්නවා වගේ දැනෙන විරෝධයේ මැදින් ගිහින් තමයි ඒ ගැඹුරට යන්නේ වෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ කාලේ තිබුණු මත අනුව හැමදේම සිද්ධ වෙන්නේ මහා බ්‍රහමයක් මවපු නිසා එහෙමත් නැත්නම් අහඹු සිදුවීමක් විදිහට එහෙමත් නැත්නම් පරණ කර්මයක් නිසා ඒ නිසා වර්තමානයේ කරන්න දෙයක් නැහැ එහු ලෝකෙක නෑ මේ මුහුතේ ඇතිවෙන දෙයට හේතුවක් තියනවා කියන එකම ලොකු විමුක්තියක් හැබැයි ඒ ගාථාවේ වටිනාම කොටස දෙවෙනි පේලිය තේසංච යෝ නිරෝධෝ ඒවායේ නැති කිරීමත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියන එක. එතන තමයි සම්පූර්ණ පණිවිඩයම තියෙන ප්‍රශ්නේ විතරක් නෙවෙයි විසඳුම දේශනා කරනවා කියන එක. හේතුවක් තියෙනවා වගේම ඒ හේතුව නැති කිරීමේ මාර්ගයක්ත් තියෙනවා. නිකම්ම නිකන් ලස්සන ඇඳුම් මන්දලා ලාදුර රෝගියාගේ ප්‍රශ්නේ විසඳන්න හදනවා වගේ බාගිර විසඳුන් නෙවෙයි. ඔව් ඒ ලාදුර රෝගියාගේ උපමාව හරිම බලවත්. රෝගියට ලස්සන වටින ඇඳුම් ඇඳුවට එයාට එක සැපයක් නෙවෙයි කරදරයක්. ඇඳුම් ඇඟේ ගෑවෙනකොට වේදනාව කැසීම වැඩි වෙනවා. මුලින්ම කරන්න ඕනේ ලාදුරු රෝගිය සුවපත් කරන එක. ඊට පස්සේ සාමාන්‍ය ඇඳුමක් ඇඳත් එයාට සැනසීමක් දැනේ. ඒ වගේම තමයි තණ්හාව කියන ලෙඩේ ඇතුලේ තියාගෙන බාහිර ලෝකයෙන් කොච්චර සැප සම්පත් එකතු කරගත්තත් හිතේ තියෙන දැවිල්ල අසහනේ නැති වෙන්නේ නැහැ. මුලින්ම තණ්හාව කියන රෝගයට පිළියම් කරන්න ඕනේ. එතකොට මේ තණ්හාව කියන රෝගයේ විවිධ ප්‍රභේද තියෙනවද? මූලාශ්‍රය තණ්හා වර්ග තුනක් ගැන කතා කරනවා. ඕ මෙතනදී මූලාශ්‍රය හරිම පුදුම දෙයක් පෙන්වා දෙනවා. අපි හිතන්නේ තණ්හාව කියන්නේ ආස කරන දේවල් පස්සේ යන එක විතරයි කියලා. ඒකට කියනවා කාම තණ්හා. ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් පිනවීමේ ආසාව. නමුත් ඊක වඩා සියුම් බලවත් තණ්හා දෙකක් ගැන කියනවා. එකක් තමයි භව තණ්හා. වීගෙන සිටීමට මම කියලා කෙනෙක් විදිහට දිගටම පවතින තියෙන ආසාව. අපේ අනන්‍යතාවයට, රැකියාවට, සමාජ තත්වයට අපි ඇලීගෙන ඉන්නේ මේ භව තණ්හාව නිසා. අනික ඒකේ අනිත් පැත්ත විභව තණ්හා. සම්පූර්ණයෙන්ම නැති වෙලා යන, විනාශ වෙලා යන තියෙන ආසාව. ඒක නම් හරිම පුදුමයි නැති වෙලා යන්න තියෙන ආශාවත් තණ්හාවක් කියන එක. ඔව් දුක දරාගන්න බැරි වුණාම මේ ඔක්කොම නැති වෙලා ගියා නම් ඉවරයි කියලා හිතනව නේද? ඒක තණ්හාවේම සුරුම්පයක්. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න අපි පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකම සදාකාලිකව පවතින හදන එක සහ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන හදන එක. තණ්හාවෙම කොටස් කියන එකයි මේකේ පැහැදිලි වෙන්නේ. මේ ඔක්කොම න්‍යායාත්මක කරුණෝ. හැබැයි මේක වර්තමාන මොහොතේ තමන්ගෙම ජීවිතෙන් අල්ලගන්න පුළුවන් විදිහ පෙන්눔 කරන කදිම කතාවක් මූලාශ්‍රයේ තියෙනවා. භද්‍රක කියන ගම්නායකයාගේ කතාව. ඔව් මේක තමයි න්‍යාය ප්‍රායෝගිකත්වයට පෙරලන තැන. භද්‍ර කවිත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දුක හට ගැනීම සහ නැතිවීම ගැන. එතකොට උන්වහන්සේ දෙන පිළිතුර අතිශයම ප්‍රායෝගිකයි. උන්වහන්සේ කියනවා භද්‍රක මම අතීතය ගැන කිව්වොත් අනාගතය ගැන කිව්වොත් ඔබට සැක හිතෙන්න පුළුවන්. ඒකේ ඇත්තද නැද්ද කියලා ඔබටම තහවුරු කරගන්න බෑ. ඒ නිසා අපි ඒ කතා පැත්තකින් තියමු. ඔබ ඔතන ඉන්නවා මම මෙතන ඉන්නවා අපි දැන් මේ මොහොතේම ඔබගේම ජීවිත අරගෙන දුක හටගන්න හැටි පරීක්ෂා කරලා බලමු. මේක දේශනාවකට වඩා විද්‍යාත්මක පරීක්ෂණයකට කරන ආරාධනාවක් වගේ. ඊට පස්සේ අහන ප්‍රශ්න ටික කොච්චර සරලද? භද්‍රක මේ ගමේ ඉන්න යම් කෙනෙකුට විපතක් දුකක් වුණාම ඔබටත් දුක හිතන හිත කම්පා වෙන අය ඉන්නවද? භද්‍රක කියනවා එසේ ස්වාමිනී ඉන්නවා මගේ දරුවෝ බිරිඳ හිතවතුන් හැමයි. ඊලකට අහනවා ඒකට හේතුව මොකද්ද? භද්‍රක කියනවා ඒ අය කෙරෙහි මට තියෙන ඇල්ම සහ බැඳීම. බුදුරජාණන් වහන්සේ ඒකට පාළි නචනය දෙනව ඡන්ද රාගය ඊට පස්සේ දෙවනි ප්‍රශ්නය අහනව භද්‍රක මේ ගමේම ඉන්න යම් කෙනෙකුට විපතක් වුණාම ඔබට කිසිම ගාණක් නැති දුකක් නොහිතෙනයි ඉන්නවද භද්‍රක කියනවා ඔව් ස්වාමිනී එහෙමතයි ඉන්නෝ හේතුව මොකක්ද ඒ අය ගැන මට චන්දරාගයක් විශේෂ බැඳීමක් නැතිකම. නිගමනයේ එතනම තියෙනවා එකම ගමේ ඉන්න මිනිස්සු. කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවා, තව කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්නේ වෙනස තියෙන්නේ බාහිර පුද්ගලයා තුළ නෙවෙයි, භද්‍රකගේ හිතේ තියෙන චන්දරාගය කියන කාරණය තුළ. ඒක කොච්චර පැහැදිලිද? ඔව්. දර්ශනයක් දේශනා කරනව වෙනුවට භද්‍රකගේම අත්දැකීම මතු කරලා ඒ අත්දැකීම තුලින්ම සත්‍ය අවබෝධ කරවනවා. එතනින් නවතින්නේ නැහැ. උන්වහන්සේ කතාව තවත් ගැඹුරට ගෙනියනවා. ඕ භද්‍රකගේ පුතා චිරවාසී වෙන අහනවා පුතා දුරගමනක් ගිහින් එයාගෙන් පණිවිඩයක් එන්න කරක්කෝනවත් භද්‍රකට දුක හිතෙනවා නොසම්සුන් වෙනවා. හේතුවර කලින් කියෝ චන්දරාගයමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඔබ කවදාවත් චිරවාසීගේ මව දැකලා ඇසුරු කරලා තිබුණේ නැත්නම් ඔබට චිරවාසී කියලා පුතෙක් ඉන්නවද? එයා ගැන මේ චන්දරාගය ඇති වෙනවද? පිළිතුරක් නැහැ. එතකොට පැහැදිලි මේ දුකේ ආරම්භයේ තියෙන්නේ දැකීම, ඇසීම, ඇසුරු සහ ඒ හරහා බැඳීමක් ඇතිවීම කියන ක්‍රියාවලි දාමයේ තුල මේක වර්තමාන මොහොතේම ඔප්පු කරලා පෙන්නුවට පස්සේ අතීතයේ දුක ඇති වුණේ කොහොමද අනාගතයේ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන භද්‍රකට කිසිම සැකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක විශ්වීය ලීතියක් බව එයාට එතනම තේරුම් යනවා. හරි. එතකොට යාන්ත්‍රණය තමයි චන්දරාගය. ඒක ඇති වෙන තැන්ම අපි දැක්කා. නමුත් මේ තණ්හාව හරියටම කොහෙද හටගන්නේ? ඒ කියන්නේ uppajjati සහ කොහෙද පදිංචි වෙලා ඉන්නේ නිවිසති. මූලාශ්‍රයේ ඒකටත් පැහැදිලි පිළිතුරක් දෙනවද? ඔව් පිළිතුර තමයි ලෝකයේ යම් දෙයක් ප්‍රිය රූප සහ සාත රූප වේද එතනයි තණ්හාව හටගන්නෙත් පවතින්නෙත් ප්‍රිය රූප කියන්නේ ප්‍රිය ස්වභාවය සාත රූප කියන්නේ මනාප මිහිරි ස්වභාවය මෙතන රූප කියන්නේ ඇහැට පේන රූප විතරක් නෙවෙයි ඕනෙම අත්දැකීමක තියෙන ප්‍රිය මනාප ස්වභාවය ඒක රූපයක් ශබ්දයක් සුවඳක් වගේම මතකයක් අදහසක් හීනයක් වුණත් වෙන්න පුළුවන් තණ්හාව හැපෙනන්නා ස්ථාන ඒ කියන්නේ ඉන්ද්‍රියන් 6 ගැන විස්තර කරනකොට මුලින්ම කියන්නේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ලෝකේ ඇස ප්‍රියය මනාපය තණ්හාව හටගන්නෙත් පවතින්නෙත් මෙතනයි ඒ වගේම කන නාසය දිව ශරීරය සහ මනසත් ප්‍රියයි මනාපයි. මෙතනදී මූලාශ්‍රයේ ඊටාම වැදගත් සියුම් නිරීක්ෂණයක් තියෙනවා. ශාස්ත්‍රීය විග්‍රහයක් විදිහට බලනකොට තණ්හාම හටගන්න ප්‍රබලම විචිත්‍රවත්ම සංකීර්ණම තැන තමයි ඇස. ඒ නිසා ධර්මය විග්‍රහ කරනකොට ඇස මුල් තැනට ගන්නවා. හැබැයි ප්‍රායෝගිකව භාවනා කරන යෝගාවචරයක් දුක නැති කිරීමෙන් මාර්ගය යන කෙනෙක් බොහෝ වෙලාවට පටන් ගන්නෙ කය අරමුණු කරගෙන. හුස්ම වගේ දෙයක්. ඇයි? ඒක සංකීර්ණ බවින් අඩු නිසා හිත පිහිටුවා ගන්න සමාධියක් ඇති කරගන්න පහසුයි. ඒකෙන් පේනවා ධර්මයේ ශාස්ත්‍රීය විගණ ගන්න එකයි ප්‍රායෝගිකව අනුගමනය කරන එකයි අතර තියෙන වෙනස. එක තැනකදී න්‍යායාත්මකව වැදගත්ම දේ ඇස වුණත් ප්‍රායෝගික පියවර පටන් ගන්නෙ වඩාත් සරල තැනකින්. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රිය දෙයක් මනාප දෙයක් දැක්කම තණ්හාව ඇතිවෙනව නම් අපි ඉවරයි නේද? ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙන දෙයක් නම් අපිට කරන්න දෙයක් නැහැ. අන්න එතන තමයි බලාපොරොත්තු තියෙන්නේ. මූලාශ්‍රය කියනවා අර ප්‍රියදේ සහ තණ්හාව අතර තියෙන නොබින්දිය හැකි සම්බන්ධයක් වගේ පේන දේ ඇතුලේ අපිට වැඩ කරන්න පුළුවන් ඉරිතැලීමක් පැලිරක් තියෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රිය අරමුණක් හමුසෙනින් තණ්හාව ඇතිවීම නීතියක් නෙවෙයි. ඒ දෙක අතර ඊටාම සියුම් පරතරයක් තියෙනවා. සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ පරතරය තුළ වැඩ කරන්න පුළුවන්. ඒ ඉරිතැලීමත් එක්ක වැඩ කරන එක තමයි එතකොට භාවනාව කියන්නේ. හරියටම. ඒ අවබෝධය ලැබෙන විදිහ ගැනත් මුලාශ්‍රය කියනවා. ඒක පියවර තුනකින් ලැබෙන දැනුමක්. පළවෙනි එක සුතවාය ඥානය ධර්මයේ ඇසීමෙන් කියවීමෙන් ලැබෙන බුද්ධිමය දැනුම. දෙවෙනි එක චින්තාමය ඥානය. ඒ අහපු දේ ගැන තර්කානුකූලව නුවණින් කල්පනා කරලා ලබන අවබෝධය. හැබැයි මේ දෙකෙන්ම විතරක් අර ඉරිතැලීම අත්දකින්න බෑ. ඒකට තුන්වෙනි පියවරට එන්නම ඕන. ඒ තමයි භාවනාමය ඥානය. ඒ කියන්නේ ප්‍රායෝගික අත්දැකීමෙන්ම ලබන දැනුම. ඕ කාලයෙන් සීමා නොවන සැබෑම තමන්ගෙම අත්දැකීමක් බාට පත්වෙන අවබෝධය. අර ඉරිතැලීම, ඒ කියන්නේ ප්‍රියාරමුණ හටගන්නා ආකාරයත්, ඒකට ප්‍රතිචාර විදිහට තණ්හාව හටගන්නා ආකාරයත්, ඒ දෙක අතර තියෙන පරතරයත් තමන්ගේම අත්දැකීමෙන් දකින්න පුඩම් වෙන්නේ භාවනාමය ප්‍රඥාව තුලින්ුයි. එතන තමයි විමුක්තියට තියෙන දොරටුව. එසේනම් අද අපේ මේ ගැඹුරු විමසුමෙන් මතුණු කරුණු සාරාංශගත කළොත් පළවෙනිම සහ වැළගත්ම දේ තමයි දුකට හේතුව තණ්හාව කියන එක. ඒ වගේම ඒ තණ්හාවේ තියෙන අමුතුම ස්වභාවය. ඒ කියන්නේ අපි දුක් විඳින අකමැති දේවලට පවා ඇලි සිටින తත්‍ර తත්‍ර අභිනන්දිනී ස්වභාවය. දෙවනුව මේක පරද්දන්න බැරි මහා බලවේගයක් නෙවෙයි. ඒක අවබෝධ කරගැනීමේ මාර්ගයේ තියෙන න්‍යාය එක්ක පොරබදන එකේ නෙවෙයි. වර්තමාන මොහොතේ තමන්ගේම හිතේ කයේ සිදුවෙන දේ සරලව නිරීක්ෂණය කිරීම කියන ප්‍රායෝගික ක්‍රියාවලිය තුළ ඒ වගේම භද්‍රක ගාමිණී සූත්‍රයේ කතාවෙන් අපිට පෙන්නවා මේක ව්‍යුක්ත දර්ශනයක් නෙවෙයි. තමන්ගිම ජීවිතයේ තමන්ගේම සබඳතා තුල චන්දරාගය දුක ඇති කරන හැටි සජීවිව දකින්න පුළුවන් පරීක්ෂණයක් කියලා. හටගන්නේ ප්‍රිය සහ මනාප දේවලින්. එසේනම් නිදහසට යන මාර්ගය කියන්නේ ජීවිතයේ සියලුම සුන්දර දේවල් කලාව සංගීතය ස්වභාව සෞන්දර්ය මිනිස් සම්බන්ධතා මේ ඔක්කොම ප්‍රතික්ෂේප කිරීමද එසේත් නැත්නම් ඒ සුන්දර අත්දැකීම් වලට අප සම්බන්ධ වන ආකාරයේ සියුම් වෙනසක් ඇති කිරීමද ඒ අත්දැකීම් වල හට ගැනීම සහ නැතිවීම ඇලීමේ උනෙන් තොරව අයිති කර ගැනීමේ දැවිල්ලෙන් තොරව හුදෙක් අත්දැකීමක් ලෙස දකින්න පුළුවන් නම් පිළිතුර තියෙන්නේ ප්‍රතික්ෂේප කිරීම තුල නෙවෙයි වර්තමාන මොහොතේ පවතිනේ සෘජු සිහිබුද්ධියෙන් යුතු නිරීක්ෂණය තුල බවයි මූලාශ්‍රය අපට පෙන්වා දෙන්නේ. අද අපි කතා කරන්න යන දේ හරිම ප්‍රායෝගික දෙයක්. අපි හැමෝම ජීවිතයේ දුක කියන දේ අත්විඳිනවා. ඒකට හේතුව තෘෂ්ණාව කියලත් අපි අහලා තියෙනවා. හැබැයි ඉතින් ඒක පොතේ තියෙන වචනයක් විතරක් වෙලා මදිනේ. අද බලමු මේ කියන කාරණාව අපේ එදිනෙදා ජීවිතයේ ඇතුළම අල්ලගන්න පුළුවන්ද කියලා. ඕ ඒක තමයි වැදගත්ම ප්‍රවේශය. මොකද මේ ඉගැන්වීම ව්‍යුක්ත දර්ශනයක් නෙවෙයි. මේක මනෝවිද්‍යාත්මක මෙවලමක් වගේ දෙයක්. මේකට අපි මූලිකවම යොදාගන්නේ භත්‍රක ගාමිනී සූත්‍රයේ එන හරිම අපූර්ව සිදුවීමක්. ඒකෙන් පෙන්නනවා අතීත අනාගත කතා විශ්වාස කර කර ඉන්නේ නැතුව මේ ඉන්න මොහොතදීම තමන්ගෙම අත්දැකීමෙන්ම දුක හටගන්න හැටි දැක ගන්න පුළුවන් විදිහ. එහෙනම් අපි අද මෙහිම පැහැදිලි භද්‍රක ගාමිණීගේ කතාවෙන් පටන් අරගෙන මේ කියන තෘෂ්ණාව අපේ හිතේ හටගන්නේ කොහොමද? ඒක පළපදියම් වෙන්නේ කොතනද? සහ කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රමානුකූල පාරක් තියෙනවද කියලා අපි ගැඹුරටම ගිහින් බලමු. එහෙනම් අපි ඒ කතාවෙන්ම පටන් ගමු නේද? හොඳයි. මේ භද්‍රක ගාමිනී කියන්නේ ගම්නායකේ ඔහු බුදුන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා හරිම සරල කෙලින් ප්‍රශ්නයක් අහනවා. ඔව් ස්වාමිනී මට මේ දුක හට ගන්න හැටි ඒ කියන්නේ සමුදයත් දුක නැති වෙන හැටි ඒ කියන්නේ Nirodhayat ගැන පහදලා දෙන්න. එතකොට බුදුන් වහන්සේ දෙන උත්තරය තමයි පුදුම. මෙතනදී තමයි උන්වහන්සේගේ ඉගැන්වීමේ තියෙන ප්‍රායෝගික බව මතුවෙන්නේ. උන්වහන්සේ කියනවා ගාමිනිය මම ඔබට අතීතය ගැන කිව්වොත් ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාද දන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. අනාගතය ගැන කිව්වොත් එහෙමයි. හරියටම. ඒ නිසා උන්වහන්සේ කියනවා අපි ඒ කතා පැතකින් තියමු. මම ඔබට ඔබ මෙතනින් දැද්දි මම මෙතනින් දැද්දි මේ වර්තමාන මොහොතේම දුක හටගන්නා හැටිත් නැති වෙන හැටිත් පෙන්වන්නම් කියලා. ඒකෙන් සැකය කියන දෙයට ඉඩක් නැති කරනවා නේද? ඉඩක් නැතිම කරනවා. කරනවා අත්දැකීමම සාක්ෂියක් බවට පත් කරනවා. ඒක පස්සේ උන්වහන්සේ අහන ප්‍රශ්නය හරීම සරලයි. ගාමිනිය ඔබේ ගමේ ඉන්න සමහර මිනිසුන්ට කරදරයක් වුණාම ඔබට දුක හිතෙනව නේද? ඒතේ ගමේම ඉන්න තමත් සම්බරුන්ට ඒ දේම වුණාම ඔබට ගාණක්වත් නෑ නේද? ඇයි ඒ? භද්‍රකගේ පිළිතුරත් හරිම අවංකයි. ඔව් ඔහු කියනවා එසේ ස්වාමීනි මට දුක හිතෙන්නේ කම්පා වෙන්නේ මම කැමැති මගේ හිත ඇදී ගිය අය ගැන විතරයි. ඒ අය ගැන මගේ හිතේ චන්දරාගයක් තියෙනවා. මෙන්න මේ වචනේ තමයි මේ කතාවේ හරය. චන්දරාගය. ඒ කියන්නේ කැමැත්ත මූල් කරගත් බැඳීම. ඒ කියන්නේ දුක කියන එක හැමෝගම එක වගේ දැනෙන්නේ නෑ. ඒක පුද්ගල බද්ධයි. මගේ බැඳීම් තියෙන තැන්වල තමයි මට දුක දැනෙන්නේ. හරියටම අපි විඳින දුකේ ප්‍රමාණය අපේ චන්දරාගයට සුජුම සමානුපාතිකයි. මේක ඈත තියෙන දර්ශනයක් නෙවෙයි. මේ දැන් අත්විඳින්න පුළුවන් දෙයක්. ඔව්. අපි ආදරය කරන කෙනෙක්ගේ ෆෝන් එකට කෝල් එකක් ගිහින් ඇන්සර් කරේ නැත්තම් හිත ගැසෙනවා. හැබැයි අපි දන්නේවත් නැති කෙනෙක්ගේ මොනවා වුණත් අපිට එහෙම හැඟීමක් එන්නේ නැහැ. නෑ. සිදුවීම එකයි. නමුත් බැඳීම අනුව ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම වෙනස්. දුක හටගැනි බැඳීම තියෙන තැන. ඒ කතාවේම තව උදාහරණයක් එනව නේද? භද්‍රකගේ පුතා චිරවාසී සහ ඔහුගේ මව ගැන. ඔව්. භද්‍රක කියනවා ඈත ඉන්න පුතා ගැන ආරංචියක් එන්න පරක්කු වුණොත් එයාට දුකයි කනසෙල්ලයි කියලා. එතකොට බුදුන් වහන්සේ අහනවා ගාමිනිය ඔබ චිරවාසීගේ මවව කවදාවත් දැකලා කතා කරලා තිබුණේ නැත්තම් ඇය ගැන ඔබට ආදරයක් චන්දරාගයක් ඇති වෙයිද කියලා. භද්‍රික පිළිගන්නවා එහෙම වෙන්නේ නැහැ කියන මෙන්න මේක හරිම ගැඹුරු තැනක. හ්ම් ඒ කියන්නේ අපි ආදරය කියලා හඳුන්වන දෙය යම්තාක් දුරකට අනාගතයේදී දුක් වෙන්න තියාගන්න අත්‍තිකාරමක් වගේ. දැකීම, ඇසීම, ඇසුරු කිරීම නිසා බැඳීමක් හටගන්නවා. ඒ බැඳීම තමයි පස්සේ දුකට හේතුව වෙන්නේ. ඉතින් මූලික පාඩම පැහැදිලි දුකට මුල තෘෂ්ණාව. ඒක තේරුම් ගන්න අතීත කතා හරන්න ඕනේ නෑ. මේ මොහොතේ තමන්ගෙම හිත දිහා බැලුවම ඇති. ඒක හරිම පැහැදිලි. දුක බැඳීමත් එක්කමයි එන්නේ කියන එක වර්තමාණයෙන්ම අල්ල ගන්න පුළුවන්. හැබැයි මට හිතෙන දෙයක් තමයි මේ කියන තෘෂ්ණාව අපේ මනස ඇතුළට කොතනින්ද හරියටම පටන් ගන්නෙ. ඒකට දොරටුවක් තියෙන්න එපායි. අන්න හරිම වැදගත් ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ ඒ ප්‍රශ්නය අහන්නේ මෙහෙමයි. ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මිහිරි ස්වභාවයක් ඇත්තේ කොහිද? තෘෂ්ණාව උපදින විට උපදින්නෙත්, පිහිටන්න විට පිහිටන්නෙත් එතනමය. ඒ කියන්නේ තෘෂ්ණාව නිකම් හැදෙන්නේ නැහැ. ඒක ඇල්ලෙන්නේ පැලපදියම් වෙන තැනක් හොයනවා. ඒ තැන තමයි පිය රූපං සාතු රූපං කියලා කියන්නේ. ඔව්. පිය රූපං සාතු රූපං ලෝකයේ තියෙන සිත් ගන්නසුළු ලස්සන මිහිරි දේවන් තෘෂ්ණාව ඇලී ගන්නෙ ගයක් හදන්නේ එතන. මෙතන රූප කියන්නේ භෞතික රූප විතරක් නෙවෙයි නේද? නෑ. ස්වභාවය හෝ ගුණය කියන අර්ථයත් එනවා. ඒ කියන්නේ ඇහැට පේන ලස්සන දෙයක් විතරක් නෙවෙයි, කනට ඇහෙන මිහිරි සින්දුවක්, නාසයට දැනෙන සුවඳක්, දිවට දැනෙන රසයක්, ඇඟට දැනෙන සුව පහසුවක් හිතට එන මිහිරි මතකයක් මේ ඔක්කොම පීරූපං සාතරූපං වලට අයිතියි. එතකොට මූලාශ්‍රයට අනුව තෘෂ්ණාව හටගන්න මේ ප්‍රධානම දොරටු හයක් තියලා. අපේම ආධ්‍යාත්මික ආයතන හය. ඔව්. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. මේක හරියට අපේ සම්පූර්ණ අධ්‍යක්ීම් ලෝකයේ ආවරණය කරන සිතියමක් වගේ. හරියටම අපි ලෝකයේ අත්විඳින්නේ මේ දොරටු හයෙන්. දැන් තමයි වැදගත්ම දේ තේරුම් ගන්න ඕන. ඒ මොකද්ද? ගැටලුව තියෙන්නේ ඇසෙත් නෙවෙයි, පෙනෙන ලස්සන රූපෙත් නෙවෙයි. ගැටලුව තියෙන්නේ කනෙත්, ඇහෙන මිහිරි සංගීතයේත් නෙවෙයි. නෙවෙයි. ගැටලුව තියෙන්නේ ඒ දෙක එකතු වෙලා හටගන්නා අත්දැකීමක මේක නම් හරිම ප්‍රියමනෝපයි මේක මට ඕන කියලා හිත ඇතුලේ ඇති කරගන්න ප්‍රතිචාරයයි. අන්නේ ප්‍රතිචාරය තමයි තෘෂ්ණාව. ඒ කියන්නේ බුදුදහම අපිට කියන්න නැහැ ලස්සන දේවල් බලන්න එපා කියලා. ඉගැන්වීම තියෙන්නේ ඒ ගනුදෙනුමෙන් පස්සේ හිත ඇතුලේ වෙන ක්‍රියාවලිය ගැන. විශිෂ්ටයි. ඔබ ඒක හරියටම ග්‍රහණය කරගත්තා. හිතන්නකෝ ලස්සන මලක් දකිනවා ඒක ඇහැයි මලයි එකතු වෙලා ඇති වුණු අත්දැකීමක්. ඒකේ වරදක් නැහැ. නමුත් ඊළඟට හිත හිතනවා ආ මේක හරිම ලස්සනයි. මේක මගේ ගෙදර තිබුණා නම් කියලා. අන්න එතන තමයි තෘෂ්ණාව ඉපදුනේ. කඩේකින් එන රස කැමක සුවඳක් දැනෙනවා. ඒක නාසය ක්‍රියාවලියක්. නමුත් ඊළඟට හිතනවා අම්මෝ මේක කන්න ඕන කියලා. අන්න තෘෂ්ණාව ඉපදුනා. ෆෝන් එකට එන notifications අද්දයක් ඇහෙනවා. ඒක කනේ ක්‍රියාවලියක්. නමුත් ඊළඟට කවුරු මැසේජ් කරලාද? එක්කුල හිතේ ඇතිවෙන නොයිවසිලිමත් කුතුහලය අන්න තෘෂ්ණාව. ශරීරය සහ මනසත් එහිමමයි. ඔව්. සුව පහසු පුටුවක වාඩි වුණාම "ඔහ් මෙතනින් නැගිටින්නම හිතෙන්නේ නෑ" කියලා හිතනවා. ඒ ශරීරය මුල් කරගෙන හටගත්ත තෘෂ්ණාව. මනස තමයි මේකේ ප්‍රධානම ක්‍රීඩකයා. පරණ මිහිරිමතක අනාගත හීන. ඔව්. ඒ ඔක්කොම මනස මුල් කරගෙන හටගන්න තෘෂ්ණාව. ඉතින් පේරව නේද අපේ ජීවිතයේ හැම තත්පරයක්ම මේ දොරටු හයෙන් එක කරහා තෘෂ්ණාව තෘෂ්ණාවට ඇතුල් වෙන්න පුරුවන්. එහෙනම් දැන් අපි දන්නවා තෘෂ්ණාව හටගන්නා දුරුටු හයඩෙන ඊළඟට එන ප්‍රායෝගිකම ප්‍රශ්නය තමයි ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොතනින්ද පටන් ගන්නෙ? මේ හයෙන්ම එකපාර පටන් ගන්න බෑනේ. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. බලන්න සූත්‍ර දේශනාවල මේ ආයතන හය ගැන විස්තර කරද්දී සාමාන්‍යයෙන් පටන් ගන්නේ ඇස මුල් කරගෙන. හ්ම් මොකද ඒක තමයි බලවත්ම ඉන්ද්‍රිය. ඔව් වේගවත්ම අත්දැකීම් දෙනැද්දන්ගේ ඇස. නමුත් භාවනානුයෝගීන් ප්‍රායෝගිකව අනුගමනය කරන ක්‍රමය ඊට වඩා ටිකක් වෙනස්. ඒ කොහොමද? ඕන් පටන් ගන්නේ කය මුල් කරගෙන. ඒ කියන්නේ කායගත සතිය හෝ ආනාපාන සතිය වගේ භාවනාවකින්. මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි දවසම පාවිච්චි කරන්නේ ඇහයි කනයි. හැම ප්‍රශ්නයක්ම වගේ ඇති වෙන්නේ ඒ හරහා. එහෙම තියෙද්දී ඒ ප්‍රධානම දොරටු දෙක අතෑරලා දාලා හුස්ම වගේ දෙයක් ගැන හිතන එක ඒක ප්‍රශ්නෙන් පැනලා යනවා අපිට වැඩක් නෙවෙයිද? ඒක හරිම හොඳ තර්කයක්. ඒක පැනලා යාමක් නෙවෙයි. ඒක පුහුණුවක් සඳහා සටන් බිම සූදානම් කිරීමක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔබට හරිම දරුණු වේගවත් ගුණිකෝ මෙල්ල කරන්න ඕන කියලා. ඔබ එකපාරට මේ ගුණා ඉස්සරහට පනිනවද? නෑ මුලින්ම පුහුණු වෙනවා. අන්න ඒ වගේ. ඇසට එන අරමුණු, ඒ කියන්නේ රූප, අර දරුණු ගොනාව වගේ. ඒවා හරිම සංකීර්ණයි, විචිත්‍රවත්, කතන්දර ගොඩක් එක්කෙන්නේ. ඒ වේගය පාලනය කරන්න නුපුහුණු හිතකට හරිම අමාරුයි. ඒත් හුස්ම ඒක එහෙම කතන්දරයක් නෑනේ. අන්න ඒකයි කාරණිය. හුස්ම කියන්නේ හරිම සරල නීරස අරමුණක්. ඒකේ යස්සනක්වත් කැතක්වත් නැහැ. ඒ නිසා ඒකට ඇලෙන්නවත් ගැටෙන්නවත් ලොකු ඉඩක් නැහැ. ඒක හැමවෙලෙම වර්තමානයේ තියෙන. ඕ ඉතින් විසිරිලා දුවන හිත එක තැනක නවත්ත ගන්න වර්තමාන මොහොතේ ඉන්න පුරුදු කරන්න හොඳම නැංගුරම තමයි හුස්ම. ඒ සරල තැනින් පටන් අරගෙන හිතේ තියෙන විසිරෙන ගතිය අඩු කරගෙන සිහියයි එකඟතාවයයි හදාගත්තට පස්සේ අර දරුණු ගුණායක ගනුදෙනු කරන ශක්තිය ලැබෙනවා. හරියටම මේක තමයි නවීන කාර්යබහුල ගිහි ජීවිතයකට ලැබෙන වටිනාම ප්‍රායෝගික උපදෙස. එකපාර ලොකුම සටනට යන්න එපා. මුලින්ම සරල තැනකින් පටන් අරන් හිත පුහුණු කරගන්න. ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා. ඒ කියන්නේ මුලින්ම මානසික ජිම් එකට ගිහින් හිත ශක්තිමත් කරගන්නවා. එතකොට මේ ගමනේදී නිකම්ම භාවනා කරන එක විතරද තියෙන්නේ? නැහැ. නිවැරදි දැක්ම ඒ කියන ප්‍රඥාව ඇති කරගන්න ආකාර තුනකුත් මූලාශ්‍රවල තියෙනවා. සුතමය, චින්තාමය සහ භාවනාමය ඥානය. මේක හරියට පොහිනන්නේගෙන ගන්නවා වගේ. මුලින්ම අපි පිහිනන හැටිගෙන පොතක් කියවනවා. උපදේශ අහනවා. ඒක තමයි සුතමය ඥානය, ධර්මය ඇසීම. ඔව්. ඊට පස්සේ අපි වතුරට බහින්න කලින් ගොඩ ඉඳන් අත්පා චලනය කරන හැටි ගැන හිතනවා. ඒ චින්තාමය ඥානය ඇසුදේ ගැන කල්පනා කිරීම. හරියටම. හැබැයි ඇත්තටම පිහිනන්න පුළුවන් වෙන්නේ වතුරට බැස්සම විතරයි. අන්න ඒක තමයි භාවනාමය ඥානය. වතුරට බැහැලා ඒ වතුරේ පාවෙන ගතිය තමන්ම සෘජුව අත්දකින්නකොට ලැබෙන දැනුම. ඒ දැනුම පොතේ තිබ්බ එකක්වත් හිතපු එකක්වත් නෙවෙයි. නෙවෙයි. ඒක තමන්ගේම අත්දැකීම. ඒ වගේම දුකට මුල තෘෂ්ණාව කියන එක තමන්ගේම හිතේ තෘෂ්ණාවක් ඉපදිලා ඒ නිසාම හිතේ දුකක් කටගන්න හැටි භාවනාව තුලින් තමන්ම දකින්නකොට ලැබෙන දැනුම නොසලෙන සුළුයි. ඒක තමයි අකාලික කියන්නේ. හරි. මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි සවන් දෙන අයට තවදුරටත් හිතන්නේ යමක් ඉතුරු කරමු. මේ කතා කරපු හැම දෙයක්ම සම්බන්ධ වෙන ගැඹුරු අදහසක් තියෙනව නේද පටිච්ච සමුප්පාදය කියලා. ඔව් ඇත්තම. ඒ ධර්මතාවයට අනුව කියවෙනවා ඇසක් ඇතිකල්හි රූපයක් හටගනී. රූපයක් ඇතිකල්හි ඇසක් හටගනී කියලා. ඒකින් කියවෙන මොකක්ද සරලවම? ඒකින් කියවෙන්නේ අපේ අත්දැකීම් ලෝකය කියන්නේ ස්ථිරව පවතින දෙයක් නෙමේ. හේතු සහ ඵල එකට බැඳුණු ක්‍රියාවලියක් අනුව මොහොතින් මොහොත අලුතෙන් හටගන්න දෙයක් කියන එක. ඒක චක්‍රයක් වගේ. ඔව්. ඇහැයි රූපයයි එකතු වෙලා පෙනීම හදනවා. ඒ පෙනීම නිසා ආයෙත් ඒ වගේ රූප හොයන්න හිත පෙළඹෙනවා. ඉතින් අපි අහන්න ඕන ප්‍රශ්නේ මේකයි. මේ අපි කතා කරපු සම්පූර්ණ අත්දැකීමම මොහොතින් මොහොත ගොඩනැගෙන දෙයක් නම් ඒ අත්දැකීම් ලබන ස්ථිර මම කෙනෙකු සහ මා අත්දකින ස්ථිර ලෝකයක් ගැන අපිට ඇත්තටම කුමක් සිතියා හැකිද? අපි අද කතා කරන්නේ දුක්ඛ සමුදය සත්‍යයේ යනි තණ්හාව ගැන ලියාවුණු මේ ලේඛනය ගැන බලමු නූතන ගිහි වෘත්තියකට මේකේ කරුණු ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. මේ ලේඛනයේ තණ්හාව ගැන ගැඹුරු විශ්ලේෂණයක් සපයනවා තමයි ඒ දෛනික ජීවිතයේ ගැටලු එක්ක පුරබදින නූතන ගිහියෙකුට මේකේක එන ප්‍රායෝගික වටිනාකම තව ටිකක් පැහැදිලි කරන්න තිබුණා. ඔව් ඒක මටත් දැනුණා. හරේ ඊටම ශක්තිමත් ඒත් ඒක ඉදිරිපත් කරන විදිහ නිසා. හ්ම්. පාඨකයාට හිතෙන්න පුරුවන් මේක තමන්ගේ ජීවිතයට වඩා ධර්ම ග්‍රන්ථයකට අයිති දෙයක් කියලා. හරියටම විශේෂයෙන්ම අර පොනබෝයිකා ඒ කියන්නේ නැවත භවයක් කරා ගෙනියන ස්වභාවය. ඔව් සහ తත්‍ර తත්‍රාభిනන්දිනි. ඉන්න තැනම ඇලී සතුටු වෙන ස්වභාවය වගේ ගැඹුරු සංකල්ප පැහැදිලි කරන්න පාවිච්චි කරන උපමාව ගැන හිතුවොත් අසූචි පණුවාගේ උපමාව. ඔව් ඒක ධර්මානුකූලව බලවත් ඒ තද ඔෆිස් එකේ ඉලක්ක පස්සේ දුවන කෙනෙකුට ඩිජිටල් තිරයක් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ඒක තමන්ගේ ප්‍රශ්නයක් විදිහට දැනින්නේ නෑ. එයාගේ අසූචි ගුල වෙන්නේ සමහර වෙලාවට එයාගේ ඊමේල් ඉන්බොක්ස් එක වෙන්න පුරුවා. අන්න ඒකයි. ඒ සම්බන්ධයේ ගොඩනගන එක තමයි මෙතන තියෙන අභියෝගය. යෝජනාව තමයි මේ මූලික සංකල්ප නූතන ගිහියාගේ සුවිශේෂී දුක්ඛ එක්ක කෙලින්ම සම්බන්ධ කරන එක. එතකොට මේක දාර්ශනික පැහැදිලි කිරීමක් විතරක් නෙමෙයි. ප්‍රායෝගික රෝග විනිශ්චය මෙවලමක් වෙනවා. හරියටම අපි අර తත්‍ර తත්‍රාභිනන්දිනී කියන එකටම නූතන උදාහරණයක් ගමකෝ. හිතන්න ආර්ථික සුරක්ෂිතභාවය ලැබෙන නිසාම හරිම විෂ සහිත මානසිකව පීඩාකාරී රස්සාවක සතුටින් ඉන්න කෙනෙක් ගැන මම දන්නෝ ඒ වගේ අය. එයාලා දන්නෝ ඒක හොඳ නෑ කියලා. ඒතර කම්ෆර්ට් zone එකෙන් එළියට එන්න තියෙන බය නිසාම ඒ දුක ඇතුළෙම ඇලිගලී ඉන්නවා. අන්න ඒක තමයි නූතන తත්‍ර తත්‍රාభిනන්දිනී. ඒක හරිම හොඳ පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍යවලත් වෙන්නේ ඕකම නේද? ලැබෙන ලයික් සහ ඇගෙහිම් කියන తాවකාලික සතුට නිසා ඒ ඩිජිටල් ලෝකයේම පැහැ ගනම් හිර වෙලා ඉන්න එක. අනිවාර්යෙන්ම භද්‍රක ගාමිනීගේ කතාවෙන් ලේඛකයා ගේන චන්දරාගය කියන සංකල්පයත් මේ විදිහටම නූතන ජීවිතයට බද්ධ කරන්න පුළුවන්. ඔව්. භද්‍රකගේ කතාවේදී ඒක පැහැදිලි කරන්නේ ගමට තියෙන බැඳීමක් විදිහට. අපි ඒක නූතන බැඳීම් දක්වා පුළුල් කරන්න ඕන. දරුවාගේ විභාග ප්‍රතිඵල ගැන ඇති වෙන අධික කනස්සල්ල තමන් කැමැතිම ක්‍රිකට් ටීම් එක පෙරදුනාම ඇති වෙන දරා ගන්න බැරි දුක. ඒවත් නැත්නම් තමන්ගේ දේශපාලන මතයේ කවුරුවරි විවේචනය කළාම ඇති වෙන පෞද්ගලික වේදනාව. ඔව් ඒකනම් හොඳටම දැනෙන දෙයක්. මේ හැම දෙයකම යටින් තියෙන්නේ අර කියන චන්දරාගය තමයි. ඒ මූලය පාඨකයාට පෙන්නලා දුන්නොත් තමන්ගේ හැඟීම් තේරුම් ගන්න යාට ලොකු එලියක් ලැබෙනවා. එතකොට අබිනිෂ්ක්‍රමණය ගැන මොකද්ද හිතන්නේ? ලේඛනයේ ඒක ඉදිරිපත් කරන විදිහට ගිහියෙකුට හිතෙන්න පුරුවන් මේක මට කවදාවත් කරන්න බැරි දෙයක්, ගිහි ජීවිතේ මත අරින්න ඕන දෙයක් කියලා. ඔව්, ඒක ලොකු බාධකයක්. ඒ නිසා අපි අබිනිෂ්ක්‍රමණය නැවත අර්ථ දක්වන්න ඕන. ඒක gedara දාලා යන එකක් විදිහටම දකින්න ඕන නෑ. එතකොට කොහොමද? ගිහියෙකුට පුරුදු කරන්න පුළුවන් මානසික නික්මීමක් විදිහට ඒක හඳුන්වලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දවසට පැයක් විතරක්. සියලුම ඩිජිටල් ගැජට් වලින් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එක. ඒක හොඳයි. දිවා ආහාරය ගන්න වෙලාවේදී ඔෆිස් එකේ ඕපාදූපු වලින් හිතාමතාම අයින් වෙන එක ඒව නැත්තම් කේන්ති යන ඊමේල් එකකට ක්ෂණිකවම උත්තර දෙන්න හිතේන ආශාවෙන් මිදෙන එක. මේව තමයි නූතන ගිහියාගේ අබිනිෂ්ක්‍රමණය. ඒ මානසික නික්මීම කියන අදහස හොඳයි. ඒත කෙනෙක් එක පාවිච්චි කරලා ඇත්තටම ජීවිතේ කරන්න ඕන අමාරු වෙනස්කම් අර විෂසහිත රස්සාවෙන් නයින් වෙන එක වගේ නොකර ඉන්න නිදහසට කරුණක් විදිහට පාවිච්චි කරන ඉඩක් තියෙනව නේද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ලේඛකයාට පුරුවන් මේ මානසික නික්මීම හඳුන්වා දෙන්නේ ලොකු වෙනස්කම් වලත කරන පුහුණුවක් විදිහට. ආ, මගහැරීමක් නෙවෙයි. නෑ, ශක්තිය ගොඩනගා ගැනීමක්. ඊමේල් එකකට ප්‍රතිචාර දක්වන ආශාව පාලනය කරගන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන මානසික ශක්තිය කල්යද්දි ලොකු තීරණයක් ගන්න ඕන ධෛර්යය බවට පත්වෙනවා. ඉතින් මේවා පියවරවල් අවසාන විසඳුම නෙවෙයි කියලා පැහැදිලි කරන්න ඕන. අර ප්‍රායෝගික උදාහරණ හරහා පාඨකයාව අත්දැකීමකට සම්බන්ධ කරන එක ගැන කතා කරද්දිමයි මට මතක්ුනේ ලේඛනයේ තව තැනක්. හ්ම්. ඒ තමයි ආයතන හයේ මුල් කරගෙන තණ්හාව හටගන්න හැටි පැහැදිලි කරන තැන. ඒක ධර්මානුකූලව නිවැරදි වුණත් දේශනයක් වගේ ඉදිරිපත් කරනවා වෙනුවට පාඨකයාට තමා තුළින්ම කෙලින්ම විමසලා බලන්න ආරාධනාවක් විදියට සකසන්න තිබුණා. ඔව් ඔව්. ඒක න්‍යායක් විදියට ඉදිරිපත් කරලා තිබුණා මිසක් අපේම අත්දැකීමක් විදියට දකින්න යොමු කිරීමක් තිබුණේ නෑ. ඒකයි. හරියටම. ඒක ව්‍යුහාත්මකව කරන්න ඕන වෙනසක්. ලේඛනයේ චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. ඒ කියන්නේ ඇස ලෝකයේ ප්‍රිය රූපයයි මිහිරි රූපයයි වගේ කරුණු ඉදිරිපත් කරන්නේ ඉගෙන ගන්න ඕන තොරතුරු විදියට. ඔව්. පාඩමක් වගේ. ඒක කියවන කෙනාට ඒ ක්‍රියාවලිය තමන්ගේ ඇතුලේ ඒ මොහොතේම වෙන දෙයක් විදිහට නිරීක්ෂණය කරන්න මඟ පෙන්වීම අඩුයි. සුතමේ ඥාණයෙන් චින්තාමේ ඥාණයට එතනින් භාවනාමය ඥාණයට යන්න ඕන කියලා ලේඛනයේම තියෙනවා. ඒත් ලියලා තියෙන විදිය ඒකට උදව් කරන්නේ නැහැ. හරියටම. ලේඛනයේ ව්‍යුහය ඒ මාරුවීමට පාඨකයාට සහය දෙන්නේ නැහැ. ඒ කියන්නේ තොරතුරක් දෙනවා වෙනුවට අභ්‍යාසයක් වගේ දෙයක් දෙන්න ඕන කියන එකද? ඔව්. ඒ වගේ දෙයක්. යෝජනාව තමයි මේ කොටස් පාඨකයාගෙන් කෙලින්ම ප්‍රශ්න අහන, සොයන් විමර්ශනයට පොළඹවන විදිය අභ්‍යාස ඇටගත් කරලා නැවත සකස් කරන එක. භාෂාව වෙනස් කරන්න ඕනේ. ඔව්. භාෂාව තොරතුරු විස්තර කරනවා වෙනුවට පාඨකයාට මොහොතක් නතර වෙලා තමන්ගෙම සිත දිහා බලන්න මඟ පෙන්වන විදියට වෙනස් කරන්න ඕනේ. උදාහරණයක් විදියට චක්කුම් ලෝකේ පීරූපං කියන එක පැහැදිලි කරාට පස්සේ හ්ම් මෙන්න මෙහෙම යොමුවක් දාන්න පුළුවන්. දැන් මේ මොහොතේ ඔබ වටා බලන්න ඔබේ ඇස ගැටෙන ප්‍රියමනාප යමක් හඳුනා ගන්න. ඒක පරිගණක තිරේ අයිකන් එකක්, කෝපි කෝපයක් නැත්නම් ජනේලයෙන් පේන ගසක් වෙන්න පුළුවන්. ඒක දකිනකොට හිතේ ඇතිවෙන සියුම් ඇලීම, ඒ දිහා තව ටිකක් බලන් ඉන්න කැමැත්ත නිරීක්ෂණය කරන්න. තණ්හාවේ උපතේ එයයි. ඒක හරියට stop and notice කියන mindfulness exercise එකක් වගේනේ. ඒකම තමයි. ඒක ලේඛනියටම ඇටලත් කිරීමක්. ඒක ප්‍රබලයි. මොකද ඒකෙන් පාඨකයාට තමන්ගේම මනස කියන පරීක්ෂණාගාරය ඇතුළේම ධර්මය පරීක්ෂා කරලා බලන්න අවස්ථාව දෙනවා. ඔව්. ඒක නිකම්ම කියවන දෙයක් නෙවෙයි කරන දෙයක් බවට පත් වෙනවා. ශබ්දයක් ඇහෙනකොටත් එහෙම කරන්න පුළුවන් නේද? මේ මොහොතේ ඇහෙන ශබ්දයක් අඳුනා ගන්න. හරියටම. ඒකට හිතේ ඇතිවෙන කැමැත්ත හෝ අකමැත්ත නිරීක්ෂණය කරන්න කියලා. ඒක අනිත් ආයතන වලට යොදා ගන්න පුළුවන්. මනස තණ්හාවට මූලයක් වෙන හැටි පැහැදිලි කරනකොටත් මෙහෙම දෙයක් එකතු කරන්න පුළුවන්. මොහොතකට අනාගතය ගැන ප්‍රසන්න සැලසුමක් හිතන්න. ලැබෙන්න දෙන උසස් වීමක්. යන්න ඉන්න නිවාඩුවක්. හ්ම්. ඒ සිතුවිල්ල හිතේ මූදවනකොට ඇතිවෙන මිහිරි හැඟීම, ඒ සැපය අල්ලගන්න හිත දරන උත්සාහය බලන්න. අන්න ඒ වර්තමාන මොහොතේමයි තණ්හාව හටගන්නේ. ඒකෙන් පාඨකයා තමන්ගෙම මනස නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. ඔව්. පටිච්ච සමුප්පාදය වගේ සංකීර්ණ දෙයක් උගන්වද්දිත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි ඒක නූතන ස්මාර්ට් ජංගම දුරකථනය අත්දැකීමට සම්බන්ධ කරමු. මෙහෙම කියන්න පුළුවන්. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය ගැන හිතන්න. ඒක මේසේ උඩ ක්‍රියාවිරහිතව තියෙනකොට ඒකේ තියෙන රූප ලෝකය, සමාජ මාධ්‍ය ඊමේල් ඔබට බලපෑමක් නැහැ. හරි. නමුත් ඔබ දුරකථනය අතට ගත්ත මොහොතේ ස්පර්ශයේ ඇස ඒ රූපලෝකයේ රූප හටගන්නවා ඒ එක්කම ඒ දිහා බලන්න ඒකේ අඩුත් දෙයක් තියෙනවද කියලා හොයන්න තණ්හාව හටගන්නවා මේ ක්‍රියාවලිය දවසේ කීවතාවක් වෙනවද කියලා මුහුතක් හිටන්න ඒ ප්‍රශ්නේ පාඨකයාව නිකම්මා තොරතුරක් දැනගන්නව වෙනුවට තමන්ගෙම හැසිරීම ගැන ගැඹුරු කල්පනාවකට යොමු කරනවා. ඒක ඇත්ත තමා පාඨකයා සහ ලේඛනයේ අතර තියෙන සම්බන්ධය වෙනස් කරනවා. ඔව්. ඒක අත්‍යවශ්‍යයි. නැත්තම් තුන්වෙනි කාරණය මතුවෙනවා. ඒ මොකක්ද? ඒ තමයි මේ ලේඛනයේ තියෙන ගැඹුරු භාවනාමය අවබෝධයන් සාමාන්‍ය ගිහියෙකුට ළඟා වෙන්න බැරි තමන්ට අදාළ නැති දේවල් වගේ දැනෙන්න පුළුවන්. මේවා දෛනික චිත්තවේග පාලනයට ලැබෙන ෂණික ප්‍රතිලාභයක සම්බන්ධ කරන්න ඕන. ඒක ඇත්ත. සම්මසන ඥානය, පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම, ධර්මයේ අකාලික බව වගේ දේවල් ගැන කතා කරද්දී උදේ ඉඳන් රෑ වෙනකල් වැඩ කරන ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න කෙනාට හිතෙන්න පුළුවන් මේවා මට කොහෙත්ම අදාළ මේවා භාවනා මධ්‍යස්ථානයකට අයිති දේවල් කියලා. අර ඇස නිසා හටගන්නා විඥානීය හේතුඵල ධමයට අනුව දැකීම සහ වාහන තදබදයකදී කේන්ති නොගැනීම කියන දේවල් දෙක අතර තියෙන කෙලින්ම සම්බන්ධය ලේඛනයේ ගොඩනගලා නැහැ. ඒ පරතරය තමයි ලොකුම අභියෝගය. ඒ පරතරය නැති කරන්න නම් අපි මේ ගැඹුරු සංකල්ප දෛනික චිත්තවේගී අභියෝග කළමනාකරණය කරන්න පාවිච්චි කරන්න පුරුවන් ප්‍රායෝගික කුසලතා විදියට ඉදිරිපත් කරන්න ඕන. ක්ෂණික ප්‍රතිඵල ඉස්මතු කරන්න ඕන. ඔව්. උදාහරණයක් විදිහට පටිච්ච සමුප්පාදය කියන එක චිත්තවේගී කැළඹීම් වලට කරන මූල හේතු විශ්ලේෂණයක්. ඒ කියන්නේ root cause analysis එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ ලොක්ක එක්ක තරහ ගියාම ප්‍රශ්නේ ලොක්ක නෙවෙයි මගේ ඔළුව ඇතුලේ ඇසියම වැරදි අර්ථකථනය වේදනාව කියන ක්‍රියාවලිය කියලාද උඩු කියන්නේ. හරියටම ලේඛකයාට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඔබට කෙනෙක් කෙන හදිස්සිය තරහක් ඇති වුණාම හේතුව ඒ පුද්ගලයා හෝ යා කියපු දේ කියලා ඔබ හිතනවා. නමුත් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්නවා කියන්නේ ඒ තරහ හටගත්තේ ඇසීම පස්ස නිසා ඒකට දුන්න වැරදි අර්ථකථනය සංඥා නිසා ඒකෙන් උපන්න දුක් වේදනාව නිසා බව දැකීමයි. හේතුව පිටත නෙවෙයි. තමා තුළම සිදුවන ක්‍රියාවලියක් බව දැක්කව තරහ නැති කරන්න වෙරදරනා වෙනුවට ඒක ඉබේම දිය වෙලා යන්න ඉඩ සැලසෙනවා. ඒක දැක්ක ගමන් තරහේ බලය අඩු වෙනවා. ඒකෙන් ගැඹුරු සංකල්පයකට ක්ෂණික ප්‍රයෝජනයක් ලැබෙනවා. ධර්මයේ අකාලික බව කියන එක ගැනත් ඒ විදියට හිතන්න පුළුවන්. ඒක නිකම්ම ධර්මයේ ගුණයක් විදියට ඉදිරිපත් කරනව වෙනුවට. වර්තමාන මොහොතේ පාවිච්චි කරන මෙවලමක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ධර්මයේ අකාලික බව කියන්නේ මීට අවුරුදු 2500කට කලින් භද්‍රකට දැනුණ චන්දරාගයම අද ඔබට Facebook post එකක් දැක්කම ඇති වෙන්න පුළුවන් කියන එකයි. ක්‍රියාවලිය ඒකයි. ඒ නිසා ඒක තේරුම් ගන්න අතීතය අනාගතය ඕන නෑ. නෑ. ඔබගේ වර්තමාන සිත දිහා බැලීම විතරක් ඇති. ඒකෙන් වෙන්නේ ඈත තියෙන දෙයක් කියලා හිතන ධර්මය තවන්ගේ හුස්ම තරමටම ළඟට ගේන එක. අවසාන වශයෙන් හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකින්න එක. ඒකත් ගොඩක් අයට ළඟා වෙන්න බැරි හරිම ඉහළ ඉලක්කයක් වගේ පේනවා. ඔව්. ඒක චිත්ත වේගයන්ගෙන් මිදීමේ ප්‍රායෝගික තාක්ෂණයක් විදිහට හඳුන්වලා දෙන්න පුරවන්. මෙහෙම බලන්න. යම් දෙයක් අනිත්‍යයි කියලා දැකීම ඒක නැතිවිලා යනකොට ඇතිවෙන දුක අඩු කරනවා. රසාවේ ප්‍රශ්නයක් වුණත් සම්බන්ධතාවයක ගැටලුවක් වුණත් ඒක හැමදාම තියෙන්නේ නැහැ කියලා දකිනකොට ඒක දරාගන්න පහසු වෙනවා. අනාත්ම කියන එක ඒක තමයි ගොඩක් අයට තේරුම් ගන්න අමාරුම. ඒක හරිම නිදහස අදහසක්. ලේඛකයාට ඒක මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. අනාත්මයි කියලා දැකීම කවුරු හරි විවේචනය කරනකොට ඒක මට කරපු දෙයක් කියලා නොහිතා ඒක නිකම්ම ශබ්දයක් සහ වේදනාවක් විදිහට දකින්න උදව් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ කවුරු හරි ඔබට බැන්නම ඒක ඔබට කරපු දෙයක් නෙවෙයි. ඒක වාතයේ ඇති වුණු ශබ්ද කම්පනයක් සහ ඔබේ මනසේ ඇති වූ වේදනාත්මක හැඟීමක් විතරයි කියලා. දකින්න පුළුවන් නම් ඒකෙන් ඇතිවෙන පෞද්ගලික වේදනාවෙන් 90%ක්ම නැති වෙනවා. හරියටම. මේ දෛනික ජීවිතයේ මානසික පීඩනයෙන් මිදීමට තියෙන ප්‍රායෝගිකම ක්‍රමයයි හරිම පැහැදිලි. එතකොට මේ ගැඹුරු සංකල්ප දුර තියෙන ඉලක්ක වෙනුවට දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් මානසික මෙවලම් කට්ලයක් වෙනවා. අන්න ඒක තමයි මේ ලේඛනයේ තියෙන ලොකු විභවය. ඒ විභවය මතු කරගන්න නම් මේ වෙනස්කම් ටික කරන්න වෙනවා. එහෙනම් අද සාකච්ඡාවේ ප්‍රධාන යෝජනා තුන සාරාංශගත කරොත් පළමුව අසූචි පණුවාගේ උපමාව වගේ සම්භාව්‍ය උදාහරණ විෂසහිත රැකියාවක් හෝ සමාජ මාධ්‍ය භාවිතය වගේ නූතන ගිහි ජීවිතයේ ප්‍රශ්න එක කෙලින්ම සම්බන්ධ කරන එක දෙවනුව ධර්ම කරුණු දේශනාවක් වගේ ඉදිරිපත් කරනව වෙනුවට දැන් මේ මොහොතේ බලන්න වගේ කුඩා අභ්‍යාස හරහා පාඨකයාගේ සෘජු අධ්‍යක්ීම අවදි කරන විදිහට ලේඛන ශෛලිය වෙනස් කරන එක දෙවනුව පටිකිසමුප්පාදේ වගේ ගැඹුරු අවබෝධයන් දෛනික මානසික සුවතාවේ සඳහා ඒ කියන්නේ තරහවක් කලමනාකරන ගැනීම වගේ දේවල් වලට ප්‍රායෝගික මෙවලම් විදිහට ඉදිරිපත් කරන එක මේ කරුණු තුන එකට එකතු වුණාම මේ ලේඛනය නූතන ගිහියෙකුට හරිම වටිනා අත්පොතක් බවට පත්වෙනවා ඉතින් මේ කරුණු අනුව ඔබගේ ලේඛනය නැවත සකස් කරලා වැඩිදුර විමර්ශනය සඳහා නැවත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අද අපි මේ කොටස් වලින් බලන්නේ තණ්හාව කියන එක එදිනෙදා ජීවිතයේ අපේ හිත්වල කොහොමද හටගන්නේ සහ ඒක ප්‍රායෝගිකව අඳුනගෙන ජය ගන්න පාවිච්චි කරන්න පුරුවන් ක්‍රම මොනවද කියලයි. ඕ දුක හටගැනීමේ මූලය එදිනෙදා ජීවිතේ හැඟීම් හරහා පැහැදිලි කරන විදිහ හරිම සාර්ථකයි. ඒත් අර පරණ උදාහරණ තියෙනවනේ ඒව අද කාලෙට සම්බන්ධ කරොත් මං හිතන්නේ ගිහි සාධකයාට ඒකේ වටිනාකම තවත් දැනේ. ඒක ඇත්ත. මමත් ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි. දැන් අර භද්‍රක ගාමිනී සූත්‍රේන ගම්නායකයාගේ කතාව. තමන්ගේ පුතාගෙන ආරංචියක් එනකල් බලන් ඉන්න හැටි. ඒක දුකට හේතුව ඒ කියන්නේ චන්දරාගය පෙන්වන්න හරිම ප්‍රබල උදාහරණයක්. ප්‍රබලයි. ඕ. ඒත් මටත් හිතුණා අද කාලේ ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියන ඉන්න කෙනෙක්ට අවුරුදු දහස් ගානකට කලින් හිටපු ගම් නායකයෙක්ගේ දුක කොයිතරම් දුරට තමන්ගේ අත්දැකීමක් විදිහට දැනේද කියන එක. ඒක තමයි හරියටම මෙතන තියෙන අභියෝගය. ගම් නායකයෙක් පුතෙක් පණිවිඩකරෙක් මේ චරිතයයි සිද්දුයිමුයි අද අපේ ජීවිතවලට ටිකක් විතර දුරයි වගේ නේද? ඔව් ටිකක් දුරස් බවක් දැනෙනවා. ඒ නිසා අර චන්දරාගය කියන ගැඹුරු මූලධර්මය නිකම්ම පරණ කතාවක් විතරක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මූලාශ්‍රය දුකට හේතුව හරියටම අල්ලගත්තත් අර පාලම හදලා දෙන්නේ නෑ වගේ. එතකොට මේ පරතරය නැති කරන්න මොකද්ද කරන්න පුරුවා? යෝජනාව තමයි චන්දරාගය කියන මූලධර්මය 21 වෙනි සියවසේ ජීවන රටාවට ගලපලා නැවත අර්ථ දක්වන එක. ඒකෙන්නේ අර පැරණි යාන්ත්‍රණයම අද දවසේ ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලිවම පෙන්වලා දෙන එක. එකට ප්‍රායෝගික උදාහරණයක් දෙන්න පුළුවන්ද? පුළුවන්. හිතන්නකෝ අර ගම්නායකයා තම පුතාගෙන පණිවිඩකරුවෙක් එනකන් බලාගෙන ඉන්න එක. ඔව්. ඒක අමතක කරමු. හිතන්න අපි ආදරය කරන කෙනෙක්ට මැසේජ් එකක් යවලා. ඒකට උත්තරයක් එනකන් බලාගෙන ඉන්නවා. ආ. ෆෝන් එක දිහා 10 පාරක් විතර බලනවා. අර සීන් කියලා වැටිලත් රිප්ලයි එකක් නැති හිතට එන පොඩි වේදනාවක්. හරියටම අන්න ඒ නොසන්සුන්කම අර පොඩි වේදනාව. ඒක තමයි ගම්නායකයා අත්විඳපු දුකේම නූතන ස්වરૂපය. ඒ පණිවිඩය පමාවෙනකොට හිතේ ඇතිවෙන චකිතය අර ගම්නායකයාගේ දුකට වඩා විනසක් නෑ. දුක එකයි ඊට මූලික වුණ චන්දරාගයත් එකයි. ඒක තේරුම් ගත්තම සූත්‍රයේ ජීවමාන වෙනවා වගේ. ඔව්. ඒක වටහාගත්තම ඒක තමන්ගෙම කතාවක් වෙනවා. ඒකනම් එදිනෙදා ජීවිතයේ ඕනම කෙනෙක් අත්විඳින දෙයක්. ඒ නොයිවසිල්ල. ඒක අර ගම්නායකයාගේ දුකට සමානයි කියලා හිතනකොට ධර්මයේ කොච්චර ප්‍රායෝගිකද කියලා තේරෙනවා. මූලාශ්‍රයේ තව කියවෙනවා මගේ ගමේ මිනිස්සු කියලා සංකල්පයක් ගැන. ඒකත් ඒ වගේම නූතන ලෝකෙට ගලකන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම මගේ ගම කියන සංකල්පය අද අපිට නැතිව ඇති. හැබැයි අපේ කණ්ඩායම කියන සංකල්පය තියෙනවා. අපේ ටීම් එක? ඔව්. ඒක ක්‍රිකට් කණ්ඩායමක් වෙන්න පුළුවන්, දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔන්ලයින් ගේම් එකක එකට සෙල්ලම් කරන කට්ටිය වෙන්න පුළුවන්. ආ, ඒකනේ අපේ කණ්ඩායම දිනුවම අපිත් දිනුවා වගේ දැනෙනවා, පෙරදුනාම අපිත් පෙරදුනා වගේ දවස් ගාණක් දුප් වෙනවා. ඒක චන්දරාගේම ප්‍රකාශනයක්. ඒකම තමයි. පියරූපං සාතරූපං. ඒ කියන්නේ ප්‍රිය උපදවන දේවල් වලට තණ්හාව ඇති වෙනවා කියන එකටත් නූතන උදාහරණ ඕනතරම් තියෙනවා. ලයික් බටන් එක වගේ. හරියටම. ඒක තමයි තුන්වෙනි කාරණය. පියරූපං සාතරූපං කියන්නේ අද කාලේ ලයික් බටන් එක Instagram එකේ දකින ලස්සන ජීවිත අලුත්ම iPhone එකක් ගන්න තියෙන ආසාව මේ හැමදේම ප්‍රියයි මනාපයි. එතකොට තණ්හාව හටගන්නේ පුද්ගලයන්ට විතරක් නෙවෙයි සමාජ අනුමැතියට ඩිජිටල් මානත්වයට භෞතික වස්තුන් වලටත් කියන එක පැහැදිලි. ඔව්. එතකොට සාධකයා තමන්ගේ ජීවිතය දිහා බලලා ආ මේක තමයි බුදුහාමුදුර කිව්වේ කියලා තේරුම් ගන්නවා. ඒ පැරණි සංකල්ප නූතන ජීවිතයට ගලප ගන්න එක ඊටාම වැදගත්. ඒ වගේම ගිහි ජීවිතයේදී එන තව අභියෝගයක් තමයි මේ න්‍යායාත්මක දැනුමයි ප්‍රායෝගික පුහුණුවයි සමබර කරගන්න එක. මූලාශ්‍රයේ ගැන කතා කරනවා නේද? විද්වත් මාර්ගයයි සාධක මාර්ගයයි අතර වෙනස ගැන. ඔව්. මූලාශ්‍රය න්‍යායාත්මක මාර්ගයයි ප්‍රායෝගික මාර්ගයයි අතරේ හරිම වැදගත් වෙනසක් පෙන්වනවා. හැබැයි ගී සාධකයකට තමන්ගේ දෛනික ජීවිතයේදී මේ ප්‍රවේශ දෙක බැලන්ස් කරගන්නේ කොහොමද කියලා පැහැදිලි මඟ පෙන්වීමක් දුන්නොත් ඒක තවත් ශක්තිමත් කරන්න පුළුවන්. මොකද මූලාශ්‍රයේ කියනවා විද්වතුන් සූත්‍ර පිටකයට අනුව ඇසෙන් පටන් ගන්නවා ඒත් ප්‍රායෝගික සාධකයන් පහසුව තකා ශරීරයෙන් පටන් ගන්නවා කියලා. ඒක හරිම වටිනා තීක්ෂණ බුද්ධියක්. ඒත් එතනදී ගිහි සාධකයා අතරමං වෙන්න පුළුවන්. මම පොත්පත් කියවෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනිද? මම කුච්චර න්‍යාය ඉගෙන ගන්න ඕනිද? නැත්තම් දවසම ඇස් පියාගෙන භාවනා කරන එක විතරක් අතිද කියන අන්ත දෙක අතර දෝලණය වෙන්න පුළුවන්. හරියටම මූලාශ්‍රයේ වෙනස පෙන්නුවට ඒක කලමනාකරණය කරගන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. එහෙනම් ඒකට යෝජනාව මොකක්ද? යෝජනාව තමයි ශ්‍රේතමය. ඒ කියන්නේ ඉගෙනීම සහ භාවනාමය. ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුව. මේ අංශ දෙක එකතු කරගන්න ප්‍රායෝගික රාමුවක් නැත්තම් රන් රීතියක් වගේ දෙයක් යෝජනා කරන එක. වැදගත්ම දේ තමයි මේක දෙකෙන් එකක් තෝර ගැනීමක් නෙවෙයි කියලා අවධාරණය කරන එක. ඒකට හොඳ ආරම්භයක් විදිහට 70-30 නීතියක් වගේ දෙයක් හිතන්න පුළුවන්. 70-30 නීතියක්. ඒ කියන්නේ කාලයෙන් 70ක් ප්‍රායෝගික පුහුණුවටත් 30ක් ධර්මයේ ගින ගන්න එකටත් වගේද? ඔව්. ඒක හරියට ව්‍යායාම කරන කෙනෙක් 70ක් ජිම් එකේ ගත කරලා 30ක් පෝෂණය ගැන ඉගෙන ගන්නවා වගේ දෙයක්. පුහුණුව වැඩියෙන් ඒත් න්‍යාය අතාරින්නෙත් නැහැ. නියමයි. ඒ උපමාව හරිම හොඳයි. භාවනා කරන කාලයෙන් 70 ප්‍රතිශතයක් ශරීරයේ හෝ හුස්ම වගේ ප්‍රධාන අතට අහුවෙන අරමුණක ඉන්නවා. ඉතිරි 30ක් ධර්මදේශනා අහන්න, පොත්පත් කියවන්න, ඒකෙන් හිතන්න යොදා ගන්නවා. ඒක හොඳයි. දෙවෙනි කාරණේ න්‍යායාත්මක දැනුම බුද්ධිමේ ඉලක්කයක් විදිහට නෙවෙයි, සිතියමක් විදිහට හඳුන්වලා දෙන එක. ආ, ඒක හොඳ උපමාවක්. සිතියම අතේ තියාගෙන වාහන එලවන්න බෑනේ. අවධානය තියෙන්න ඕනේ පාර ගැන. ඒත් අතරමං වුණාම සිතියම බලනවා වගේ. ඔව්. භාවනාවේදී හිත විසිරුණාම මේ සිද්ධ වෙන්නේ සූත්‍රයේ කියපු දේ කියලා තේරුම් ගන්න න්‍යාය උදව් වෙනවා. හරියටම මේ ඇසත් රූපයත් නිසා හටගන්න විඥානය කියලා තේරුම් ගත්තම හිතේ කලබලය අඩු වෙනවා. ඒක බරක් වෙන්නේ නැහැ. ආධාරකයක් වෙනවා. ඊට පස්සේ ආයෙත් මූලික අරමුණට හුස්මට හරි ශරීරයට හරි එන්න පුරුවන්. අවසාන අරමුණ වෙන්නේ සියලු ඉන්ද්‍රියන් හරහා ක්‍රියාත්මක වෙන යටින් දිවෙන මූලධර්මයේ දෙකීම. ශරීරය කියන්නේ ඒ පරීක්ෂණය පටන් තියෙන පහසුම විද්‍යාගාරයේ විතරයි. ඒකම තමයි. එතනින් පටන් අරගෙන ක්‍රමයෙන් ඇස, කන, නාසය වගේ අනිත් දොරටු වලටත් මේ නිරීක්ෂණය ගෙනියන්න පුළුවන්. ඒ විදිහට න්‍යායයි ප්‍රායෝගික පුහුණුවයි සිතියමකුයි ගමනකුයි වගේ සම්බන්ධ කරන එක හරිම පැහැදිලි. දැන් අපි ගැඹුරුම න්‍යායක් වෙන පටිච්ච සමුප්පාදය ගැන කතා කරමු. මූලාශ්‍රයේ ඒක හඳුන්වා දෙනවා ඒත් සාමාන්‍ය කෙනෙක්ට ඒක භාවනාවට ගලපගන්න එක ලොකු අභියෝගයක් නේද? ඕ පටිච්ච සමුප්පාදය කියන්නේ තණ්හාව පිටිපස්සේ තියෙන ගැඹුරම සංකල්පයක්. ඒත් ඒක භාවනාවේදී හරි එදිනදා ජීවිතේ හරි හිත වෙනතක යන මොහොතක පාවිච්චි කරන්න පුළුවන් සරල ක්ෂණික අභ්‍යාසයක් විදිහට ඉදිරිපත් කළොත් ඒක ගිහි සාධකයාට වඩාත් ප්‍රායෝගික වෙනවා. මොකද රූපේ ඇති කල්හි ඇසහට ගනි මේවා ස්ථිර වෙන්නූ දේවල් නොවේ. වගේ වාක්‍යයක් ඇහුවම ඒක බුද්ධිමය ව්‍යායාමයක් වගේ දැනෙන්න පුළුවන්. හුස්ම දලන්න කියන සරල උපදේශයට වඩා ගොඩක් සංකීර්ණයි වගේ දැනෙනවා. මම මේ දර්ශනය තේරුම් ගන්නේ කොහොමද කියලා බයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක පඬිතියන්ට තියෙන දෙයක් මට නෙවෙයි කියලා හිතලා අතෑරලා දාන්නත් පුළුවන්. ඉතින් කොහොමද ඒක ප්‍රායෝගික අතට අහුවෙන දෙයක් බවට පත් කරන්නේ? හොඳම ක්‍රමේ තමයි පටිච්ච සමුප්පාදයේ හරය සිත වෙනතක ගිය සැනින් යොදවන්න පුළුවන් සරල පියවර දෙකක මානසික සටහනකට පරිවර්තනය කරන එක. පියවර දෙකක මානසික සටහනක්? ඔව් ආ. ඒ කියන්නේ භාවනා කරද්දී පාරයන වාහනික ශබ්දයක් ඇහුනොත් ශබ්දේ කියලා හිතනවා වෙනුවට පියවර දෙකකින් හිතන එකද? එක ශබ්දය හටගත්තා, දෙක ඒක දැනගත්තා කියලා. හරියට මේක තමයි. එක ශබ්දය හට ගැනීම, දෙක ශබ්දය හටගත් බව දැන ගැනීම. මේ සරල රාමුව එකිනෙක මත රඳා පවතින ස්වභාවය අර ඉමස්මින් සති ඉදං හෝති කියන එක මනාව පෙන්නනවා. එතන මම කෙනෙක් ශබ්දයක් අසනව නෙවෙයි හේතු නිසා හට ගැනීමකුයි ඒ නිසාම දැන ගැනීමකුයි කියන ක්‍රියාවලි දෙකක් විතරයි තියෙන්නේ. ඔව්. ඒක මම කියන මායාව සියුම්ම බිඳ දමනවා. ඒක දවසේ වැඩවලටත් ගලප ගන්න පුණුවන් නේද? වැඩක් කර කර ඉන්නකොට ෆෝන් එක බලන්න ආසාවක් ආවම නොසිතාම ඒක අතට ගන්නවා වෙනුවට ඒක අතට ගන්න කලින් තත්පරයක් නැවතිලා එක ආසාව හටගත්තා දෙක ඒක දැනගත්තා කියලා හිතින් සටහන් කරගන්න එක මුලාශ්‍රය කියන පැලිර නිර්මාණය වෙන එතන නේද නියත වශයෙන්ම අන්නේ නිර්මාණය වෙන කුඩා අවකාශය ඒ පැලිර තමයි නිදහස ඒ හරහා පුරුද්දට වහල් විලා නොසිතාම ප්‍රතික්‍රියා කරනව වෙන විට සිහිබුද්ධියෙන් තීරණයක් ගන්න අවස්ථාව ලැබෙනවා. මම දැන් ෆෝන් එක බලනවද නැද්ද කියන තේරීම අපිට ලැබෙනවා. එතකොට මේක සංකීර්ණ දාර්ශනික ව්‍යායාමයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක මූලාශ්‍රයේ සඳහන් ධර්මයේ ආකාලික ගුණය. ඒ කියන්නේ කාලාන්තරයකින් තොරව ක්ෂණිකව ඵල දෙන ගුණය. අත්විඳින තියෙන සෘජිතම ක්‍රමයක් බවට පත්වෙනවා. අද සාකච්ඡාවේදී මතු ප්‍රධාන කරුණු සාරාංශගත කරොත් අපි මුලින්ම කතා කළේ චන්දරාගේ වගේ පැරණි සංකල්ප නූතන ඩිජිටල් ජීවිතයට ඒ කියන්නේ මැසේජ් එකක් එනකම් බලන් ඉන්න එකට ගලපා තේරුම් ගන්න එකේ වැදගත්කම යන. ඊට පස්සේ අපි දැක්කා න්‍යායයි ප්‍රායෝගික පුහුණුවයි අතර මං නොවි සිතියමකුයි ගමනකුයි වගේ සමබර කරගන්න හතරාස්තීර වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන එකේ ප්‍රයෝජනය. ඔව්. අවසාන වශයෙන් අපි සාකච්ඡා කළා පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරු දෙයක් හිත වෙනතක යන හැම මොහොතකම යොදවන්න පුරුවන් හටගැනීම සහ දැනගැනීම කියන සරල පියවර දෙකක මානසික සටහනක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙම යෝජනා ක්‍රියාවට නංවලා ඔබේ කාර්යය තවදුරටත් දියුණු කරගත්තට පස්සේ වැඩිදුර විමර්ශනයක් සඳහා නැවත ඉදිරිපත් කරන මෙන් අපි ඔබට ආරාධනා කරනවා. විවාද මණ්ඩපයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම ජීවිතයේ එක එක විදිහේ දුක්, පීඩා, කලකිරීම වගේ දේවල් අත්විඳිනවානේ. ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන් නැත්නම් හිතට ගොඩක් වද දෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දුකට හේතුව මොකක්ද කියලා ඇහුවම මුල් මූලාශ්‍රවල අපිට හම්බ වෙන ප්‍රධානම උත්තරේ තමයි තෘෂ්ණාව. අද අපේ කතිකාවත ගොඩනගින්නේ අන්නේ සංකල්පය වටා. හැබැයි අපි අහන ප්‍රශ්නේ ප්‍රශ්නේ ටිකක් වෙනස්. මේ කියන තෘෂ්ණාව කියන්නේ දුකට හේතුව අපේ එදිනෙදා කාර්යබහුල ජීවිතය තුළම අපිට අඳුනගන්න නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් මේක භාවනාවක් වගේ විශේෂයෙන් වෙන් කරගත්තු නිස්කලංක අවස්ථාවකදී විතරක් තේරුම් ගන්න පුළුවන් ගැඹුරු මානසික ක්‍රියාවලියක්ද? මම දකින විදිහට නම් තෘෂ්ණාව දුකට හේතු වන ආකාරය අවබෝධ කරගැනීම කියන්නේ අපි ජීවිතේ හැම මොහොතකටම ආදාළ වෙන නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන විශ්වීය මූල ධර්මයක්. හ්ම් මං එතනදී නම් දකින්නේ ඒ ටිකක් වෙනස් පැතිකඩක්. මගේ අදහස තමයි මේ මූලධර්මයේ න්‍යායාත්මකව විශ්වීය වුණත් ඒක ප්‍රායෝගිකව ඒ කියන්නේ ගැඹුරින්ම අවබෝධ කරගන්න නම් ඒකට විශේෂයෙන් සකස් කරගත්තු පාලනය කරපු පරිසරයක් අත්‍යවශ්‍යයි කියන එක. වෙන විදියකින් කිව්වොත් ඒක හරියටම කරන්න පුළුවන් වෙන්නේ භාවනාව වගේ විධිමත් අභ්‍යාසයක් තුලදී විතරයි. මගේ ස්ථාවරය පැහැදිලි කරන්න මං කැමති මූලාශ්‍රයේ තියෙන හරිම වැදගත් යොදුමකින් පටන් ගන්න තෘෂ්ණාව විස්තර කරන තැනක කියවෙනවා ඒක තතර තතරාභිනන්දිනී කියලා. මේකේ සරල තේරුම තමයි එහි එහි ඇලෙනු සුළු කියන එක. ඒ කියන්නේ අපි ඉන්න තැන ඉන්න භවය මොකක් වුණත් මූලාශ්‍රය කියන විදිහට නිර්සතෙක්ගේ ඉඳන් බ්‍රහ්මෙක් දක්වා අනේ ඉන්න තත්වෙට කැමති වෙන ඇලිනු ස්වභාවයක් තියෙනවා මේක තමයි විශ්වීය භව. ඉතින් මේක නිකම්ම ව්‍යුක්ත සංකල්පයක් නෙවෙයි මේකට හොඳම ප්‍රායෝගික උදාහරණය තමයි අර භද්‍රක ගාමිනී සූත්‍රයේ තියෙන්නේ. එතනදී බුදුන් වහන්සේ දුක හටගන්න හැටි පැහැදිලි කරන්නේ අතීත කතා අනාගත අනාවැකි ගැන නෙවෙයි. ගම්නා කතානායකයාගේ ඇස් ඉස්සරහාම එයාගේ ජීවිතය ඇතුළෙන්ම උදාහරණය අරගෙන වර්තමාන වශයෙන්මයි ඒක පහදලා දෙන්නේ. ගම්නායකයාගෙන් අහනවා ඔබේ ගමේ සමහර මිනිස්සුන්ට කරදරයක් වුණාම ඔබට දුක හිතෙනවා ඒ තවත් සමහරුන්ට එහෙම වුණාට මුකුත් හිතෙන්නේ නැහැ. ඇයි කියලා. ගාමිණී දෙන උත්තරය තමයි මට දුක හිතෙන අයත් එක්ක මට චන්දරාගයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ කැමැත්තක් බැඳීමක් බලන්න මේකෙන් කොච්චර පැහැදිලිද මේ ධර්මතාවය අපේ එදිනදා මිනිස් සම්බන්ධතා අපේ හැඟීම එක කොයිතරම් ගැට ගහිලාද කියලා. ඒ නිසා මේක භාවනා කුටියට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි ජීවිතේ හැම තත්පරයකම දුක හටගන්න හැටි විග්‍රහ කරගන්න පුළුවන් කණ්ණාඩියක් වගේ. ඔබ ඒක රාමුගත කරන විදිය ඇත්තටම හරිම සිත් ගන්නා සුළුයි. හැබැයි මම එන්නේ වෙනස්ම මාර්ගයකින් ඔබ කියන විදියට මේක හැමතැනම තියෙන දෙයක් වෙන්න පුළුවන් ඒක හරි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හැමතැනම තියෙන දෙයක් වුණාට ඒක අපේ සාමාන්‍ය මනසට අහු වෙනවද කියන එකයි. මූලාශ්‍රයම මේකට උත්තර දෙනවා. ඇයි මේ ධර්මය අවබෝධ කරන්න යන කෙනාට අරඤ්‍ය ග්‍රත්වා, රුක්කමූද ග්‍රත්වා, ශුන්‍යාගාර ග්‍රත්වා කියලා කියන්නේ? ඒ කියන්නේ කැලේකට, රුක් මුලකට, එහෙම නැත්නම් හිස්ගේකට යන්න කියලා උපදෙස් දෙන්නේ නිකම්ම නෙවෙයිනේ. ඒකෙන් කියවෙන්නේ අපේ එදින්දා ජීවිතය පාලනය කරන කාම තණ්හාවෙන් දුවන හැමතිස්සෙම සැලසුම් කරන සංවිධානය කරන මනසට මේ සියුම් ක්‍රියාවලිය අහුවෙන්නේ නැහැ කියන එක. ඒක හරියට ලොකු ශබ්දයක් තියෙන තැනක කොඳුරන හඩක් අහන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා තමයි හිතාමතාම එදින්දා පරිසරයෙන් වෙන්වීමක් මූලාශ්‍රය කියන විදිහද අභිනිෂ්ක්‍රමණයක් අවශ්‍ය කරන්නේ එතනදිත් කාය විවේකය සහ චිත්ත විවේකය කියලා දෙකක් ගැන කතා කරනවා. මුලින්ම ශරීරය වෙන් කරගන්න ඕන ඊට පස්සේ තමයි හිත වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. මේ පියවර දෙකෙන්ම පැහැදිලි නේද? මේක සාමාන්‍ය ජීවිතයේ නිරීක්ෂණයක් නෙවෙයි ඒකෙන් බැහැරව කරන විධිමත් ව්‍යුහගත ක්‍රියාවලියක් කියලා. ඒ නිසා මම කියන්නේ න්‍යාය විශ්වීය වුණත් ඒක ප්‍රායෝගිකව ගවේෂණය කරලා තමන්ග අත්දැකීමක් කරගන්න පුරුවන් වෙන්නේ ඒකටම වෙන් වූ විශේෂිත අවස්ථාවකදී විතරයි. හරි. එතකොට ඔබ අර භද්‍රක ගාමිනී සූත්‍රයේ දකින්නේ කොහොමද ඒක නිකම්ම උගන්වන්න පාවිච්චි කරපු උපකරණයක් විතරද මම නම් මේක දකින්නේ ඊට වඩා ගොඩක් ගැඹුරින් මට හිතෙන විදිහට ඒක තමයි මේ ධර්මතාවයේ විශ්වීය බවට තියෙන හොඳම සාක්ෂිය බුදුන් වහන්සේද තිබුණානේ නිවන ගැන නැත්නම් වෙනත් ගැඹුරු සංකල්පයක් ගැන කෙලින්ම කතා කරන්න. ඒත් එහෙම නොකර ගම්නායකයාගේ හදවතටම වදින එයාගේම ජීවිතේ ප්‍රශ්නයක් අල්ලගන්නේ. ඒ තමයි අතීතය අනාගතය ගැන තර්ක විතර්ක ඇතිවෙන එක නවත්තලා ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ දැන් කියන එක පෙන්වන්න. ගම්නායකයා කියනෝ මගේ ගමේ සමහර අයට දුකක් කරදරයක් හිංසාවක් වුණාම ඒක මට පීඩාවක් වෙනවා කියලා. හේතුව ආවම කියනවා ඒ මගේ තියෙන බැඳීම චන්දරාගය නිසා කියලා. කියලා. එයාගේ පුතා චිරවාසී ගැන තියෙන බැඳීමත් ඒ වගේමයි. මේකෙන් පැහැදිලිවම පෙන්නේ නැද්ද? මේක අපි හැමෝම හැමදාම අත්විඳින දෙයක් බව. මම හිතන්නේ ඔබේ සූත්‍රයේ තියෙන ඉගැන්වීමේ වටිනාකම හරියටම අල්ලගත්තා. හැබැයි මම ඒකේ අර්ථකථනය දකින්නේ වෙනස් විදියටට. මම හිතන්නේ නෑ ඒක විශ්වීය බවට සාක්ෂියක් කියලා. ඒක යම් පුද්ගලයෙකුට ඒ මොහොතට ගැළපෙන විදියට යොදාගත්තු හරිම දක්ෂ ඉගැන්වීම් ක්‍රමයක්. ඒක තමයි ප්‍රවේශ පත්‍රය. නමුත් ගමන එතනින් ඉවර වෙන්නේ නැහැ. මූලාශ්‍රයේම කියවෙන දුක අවබෝධ කරගන්නවට වඩා තෘෂ්ණාව අවබෝධ කර ගැනීම කියන්නේ ගැඹුරින් තියෙන දෙයක් කියලා. ඒ කියන්නේ ඒක එදිනෙදා නිරීක්ෂණයකින් සම්පූර්ණයෙන්ම අල්ලගන්න පුරුවන් දෙයක් නෙමෙයි. ගාමිනීට තේරුණා දුකට හේතුව බැඳීම බව. ඒක පළවෙනි පියවර. හැබැයි ඒ බැඳීම, ඒ කියන්නේ තෘෂ්ණාව, ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් හය හරහා හරියටම හටගන්නා සියුම්ම තැන අල්ලගන්න. ඒකේ නියම ස්වභාවය දකින්න නම් ගාමිනීට උනත් එතනින් එහාට ගිහින් ඒ සඳහාම වෙන්මුණු විධිමත් අභ්‍යාසයක් කරන්න වෙනවා. සැබෑ කාර්ය සිද්ධ වෙන්නේ එතනයි. ඒක හරියට ලෙඩේ මොකද්ද කියලා ලේබල් කරනවා වගේ ලෙඩේ හැදෙන විදිය අන්වීක්ෂකයකින් බලනවා වගේ වැඩක්. එතකොට ඔබ කියන්නේ විධිමත් භාවනාව කියන්නේ අත්‍යවශ්‍යම පූර්විකාවක් ඒක නැතුවම බැරි දෙයක් කියලාද මම නම් මේ තර්කයෙන් එතු ගැන්වෙන්නේ නැහැ මම භාවනාව දකින්නේ හරියට ක්‍රීඩකයෙක් පුහුණු වෙන මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් විද්‍යාගාරයක් වගේ ක්‍රීඩකයා හැමතිස්සෙම පුහුණු මධ්‍යස්ථානයේ ජීවත් වෙන්නේ නැහනේ ඉතනදී දක්ෂතා වර්ධනය කරගෙන ඒක පාවිච්චි කරන්නේ සැබෑ ක්‍රීඩා පිටියේ අපේ ක්‍රීඩා පිටි තමයි ජීවිතය භාවනාවෙන් අපි මේ අවබෝධය කියන මෙවලම මුහත් කරගන්නවා. හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනේ එදිනෙදා ජීවිතේ. මොකද තෘෂ්ණාව හටගන්නේ අපි භාවනා කරනකොට විතරක් නෙවෙයිනේ. ඒක නිරන්තරයෙන්ම ඇහැට රූපයක් ගෙටෙන හැම වාරයකම කනට ශබ්දයක් ඇහෙන හැම වාරයකම ක්‍රියාත්මක වෙනවා. මූලාශ්‍රය කියනවා යම්කිසි සුන්දර ප්‍රිය රූපයක්ම තෘෂ්ණාව ඇති කරනවා කියලා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන හැම මොහොතකමයි. එතකොට ඒක තීරුම් ගන්නත් ඕනේ මේ මොහොතේදීම නේද? ඔබ ගේන පොහුණු මධ්‍යස්ථානය කියන උපමාව හරිම හොඳයි. ඒත් මම ඒක තව ටික කෙහාට අරගෙන යන්නම්. හිතන්න කෙනෙක්ගේ කකුල කැඩිලා කියලා. එයාට ක්‍රීඩා පිටියට යන්න කලින් ඉස්පිරිතාලයට ගිහින් ප්‍රතිකාර අරගෙන භෞත චිකිත්සක ප්‍රතිකාරය කරලා කකුල සනීප කරගන්න වෙනවා. ඒක නැතුව කෙලින්ම ක්‍රීඩා පිටියට ගියොත් වෙන්නේ තව තවත් ආබාධය වැඩි වෙන එක. මම දකින්නේ විධිමත් අභ්‍යාසය අර ප්‍රතිකාරය වගේ. අපේ සාමාන්‍ය මනස, ඒ කියන්නේ අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් හැඩගැසුණු මනස යම් ආකාරයකින් ආබාධිතයි. ඒකේ පුරුදු රටාවන් එක්ක එදිනදා ජීවිතයේදී මේ සියුම් දේ අල්ලගන්න යන එක හරියට මූලාශ්‍රයම තියනෝ වගේ කුෂ්ඨ රෝගියෙකුට ලස්සන ඇඳුම් මන්දවලා සනീപ කරන්න හදනෝ වගේ වැඩක්. පිටින් ලස්සනට තිබුණට ඇතුලේ රෝගය එහෙමමයි. මුලින්ම රෝගියට ප්‍රතිකාර කරන්න ඕනේ. කායානුපස්සනා, වේදනානුපස්සනා වගේ විධිමත් අභ්‍යාස අවශ්‍ය වෙන්නේ අන්නේ මූලික ප්‍රතිකාරයට. ඒක කොච්චර විශේෂිත ක්‍රියාවක්ද කියනවා නම් මූලාශ්‍රය කියනවා සමහරුන්ට මෙහෙම හුදකලා වෙන්න උත්සාහ කරන එක පවා උණගන්නාසලු අත්දැකීමක්. ඒ කියන්නේ දරාගන්න බැරි දෙයක් වෙනවා කියලා. ඒකෙම පේනව නේද මේක හැමෝටම හැම වෙලාවෙම කරන්න පුරුවන් නිරීක්ෂණයක් නෙවෙයි විශේෂිත කැපණීමක් අවශ්‍ය දෙයක් බව. ඒක මූලිකම උපදේශය වෙන්නේ වර්තමාන වශයෙන්ම දේවල් තේරුම් ගන්න කියන එකනේ. අතීතය ගැන පසුතැවෙන්නවත් අනාගතය ගැන සිහින දකින්නවත් නෙවෙයි මේ මොහොතේ වෙන දේ දකින්න කියන එකයි හරය. ධර්මයේ තියෙන අකාලික ගුණය, ඒ කියන්නේ කාලයට සීමා නොවන ස්වභාවය අපිට වැටහෙන්නේ සෑම විටම පවතින මේ වර්තමානයේ තුල ඒ දකින්න කොටයි. එනිසා මම දකින්නේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්න එක කියන්නේ අපි බගා කරන්න ඕන විශේෂ දෙයකට වඩා අපිට නිරන්තරයෙන්ම ප්‍රවේශ වෙන්න පුළුවන් ස්වභාවික හැකියාවක් කියලයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එකට අවධානය යොමු නොකරන එක විතරයි. භද්‍රක ගාමිනීට කියන්නේත් මම මෙතන ඉන්නවා ඔබ උතන ඉන්නවා අපි මේ දන් වෙන දේ ගැන කතා කරමු කියන එකනේ. ඒකින් අවධාරණය වෙන්නේ සත්‍යයේ තියෙන්නේ මේ මොහොතේ කියන එක නේද? මම සමාවෙන්න ඕන ඒත් මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. ඇත්ත අවධානය යොමු කරන්න ඕන වර්තමානයට තමයි ඒක ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් එහෙම වර්තමානයේ රැඳී ඉඳගෙන මේ කියන සියුම් මානසික ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ස්වභාවික වෙන දෙයක් නෙවෙයි. ඒක අතිශයින්ම වගා කරගත් යුතු කුසලතාවයක්. මූලාශ්‍රයේම තේනව හරිම පුදුම හිතෙන කතාවක් අපි හරි බයයි වර්තමාන මොහොතේ දිගට හිත පවතිනවට කියලා. හිතන්නකෝ ඒකේ ගැඹුර. අපි හැමතිස්සෙම දුවන්නේ වර්තමාන මොහොතෙන් පැනලා අතීත මතකයකට හරි අනාගත සැලසුමකට හරි. ඉතින් ඇයි අපිට ආනාපාන සතිය වගේ අභ්‍යාස දීලා තියෙන්නේ? ඒ එහෙම දුවන හිත වර්තමානයේ කින කණුවේ ගැට ගහලා ඒකට පුරුදු කරවන්න. මෙන්ම පැහැදිලි වෙනව නේද? ඒක නිරන්තර ස්වයන්සිද්ධ ස්වභාවයක් නෙවෙයි වගා කරගත්තු කුසලතාවයක් බව. ඒ කුසලතාවේ වගා කරන්න හොඳම පරිසරය තමයි අර කලින් කිව්ව ආරණ්‍ය රුක්මුල හෝ හිස්ගෙය එදිනදා ජීවිතේ කලබලකාරීත්වය මැද මේක කරන්න හදන එක හරියට ලොකු කුණාටුවක් මැද ඉටිපන්දමක් පත්තු කරලා ඒක නිවෙන්නේ නැතුව තියාගන්න හදනෝ වගේ වැඩක්. මුලින්ම කුණාටුවෙන් ආරක්ෂා වෙන්න තැනක් හොයාගන්න වෙනවා. මගේ අදහස අවසාන වශයෙන් සාරාංශගත කළොත් මං කියන්නේ භද්‍රකගාමිනී සූත්‍රයේ තියෙන සැබෑ ජීවිතයේ උදාහරණ වලින් පෙන්වන්නේ බැඳීම, ඒ කියන්නේ චන්දරාගය සහ දුක අතර තියෙන සම්බන්ධය අපේ ජීවිතේ ඕනෑන මොහොතක නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් යථාර්ථයක් බවයි භාවනාව කියන්නේ අපේ මේ අවබෝධය කියන ශල්්‍ය පිහිය මොහත් කරන පරීක්ෂණාගාරයේ වෙන්න පුළුවන්. නමුත් ඒ පිහියෙන් සැත්කම කරන්න වෙන්නේ අපේ මුරු ජීවිතේම කියන ශල්්‍යාගාරය තුලයි. තෘෂ්ණාව හැන මොහොතකම අපේ ඉන්ද්‍රයෙන් අරහා හටගන්නවනම් ඒක අඳුර ගන්නත් ඕන ඒ මොහොතේදීමයි. මගේ දෘෂ්ටිය සාරාංශගත කරනෝ නම් මනසේ ගැඹුරටම ගෙහින් තියෙන පුරුදු රටාවන් බිඳදාන්න නම් විධිමත් ව්‍යුහගත අභ්‍යාසයක අවශ්‍යතාව මූලාශ්‍ය පුරාම පෙන්වා දෙනවා. මූලධර්ම විශ්වයේ වෙන්න පුරවම් හරියට ගුරුත්වාකර්ෂණය වගේ. නමුත් ගුරුත්වාකර්ෂණය මිදිලා අභ්‍යෝකාශයට යන්න නම් ඒකට විශේෂිත තාක්ෂණයකින් හදපු රොකට්ටුවක් අවශ්‍යයි. ඒ වගේම දුක්ඛ චක්‍රයෙන් මිදෙන්න අවශ්‍ය ගැඹුරු අවබෝධය ප්‍රායෝගිකව ළඟා කරගන්න පුරුවන් වෙන්නේ එදින්දා ජීවිතයේ බාධා වලින් මිදිලා ඒ සඳහාම වෙන්වුණු කැපවුණු අභ්‍යාසයකින් විතරයි. එහෙම නැතුව අපි කරන්නේ රෝග ලක්ෂණ ගැන කතා කරන එක විතරයි රෝගයට ඇත්තටම ප්‍රතිකාර කරන එක නෙවෙයි. පැහැදිලිවම මේ විධිමත් පුහුණුව සහ එදිනෙදා ජීවිතය අතර තියෙන සම්බන්ධය ගැන මේ දෘෂ්ටි කෝණ දෙකෙන්ම ගොඩක් වැදගත් කරුණු මතුව වෙනවා. තෘෂ්ණාව අවබෝධ කර ගැනීම තමයි මේ ගමනේ ප්‍රධානම ගසකතුර කියන එක නම් මූලාශයෙන් පැහැදිලි. ඒක ඇත්තෙත් ඒ අවබෝධය නිරන්තරයෙන් පවත්වා ගන්න පුළුවන් සිහියක් මත පදනම් වෙනවද? එහෙමත් නැත්නම් විශේෂිත අවස්ථාවලදී වගා කරගන්නා ලද තීව්‍ර ප්‍රඥාවක් මත පදනම් වෙනවද කියන කාරණය තවදුරටත් ගවේෂණය කළ යුතු දෙයක් බව මේ කතිකාවතෙන් පැහැදිලි වෙනවා. ඩිබේට් විත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඇස, කන, නාසය වගේ අපේ ඉන්ද්‍රියන් හරහා ලෝකය අත්විඳිද්දී යම් දෙයකට හිත ඇදී යාම ඒ කියන්නේ තෘෂ්ණාව හටගැනීම අපි කාටත් පොදු අත්දැකීමක්. අද අපේ කතිකාව ගොඩනැගින්නේ මූලාශ්‍රයේ විස්තර වෙන ඒ ක්‍රියාවලිය වටයි. මෙතනදී මතුවන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ තෘෂ්ණාව හට පාදක වෙන මූලධර්මය හැම ඉන්ද්‍රියකටම හැම අවස්ථාවකදීම එක විදිහටම ක්‍රියාත්මක වෙන විශ්වීය නීතියක්ද එහෙම නැත්නම් එහි ප්‍රායෝගික යෙදීම එක් එක් ඉන්ද්‍රියට එක් එක් අවස්ථාවට අනන්‍ය වුණු ඒ කියන්නේ තෝරගත් අවස්ථාවන් වලදී විතරක් ආදාළ වෙන දෙයක්ද හ්ම් මම අද තර්ක කරන්නේ මේ ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන මූලධර්මය සර්වකාලීන සහ විශ්වීය එකක් කියලයි. හ්ම් මගේ අදහස නම් ඊට ටිකක් වෙනස්. මම පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ න්‍යායිකව පොදු මූලධර්මයක් තිබුණත් ඒකේ ඇත්තම බලය සහ ප්‍රායෝගික යෙදීම රඳාපවතින්නේ අපි මුහුණ දෙන ඒ සුවිශේෂී තෝරගත් මොහොත මත කියලයි. හරි මම මගේ ස්ථාවරය පැහැදිලි කරන්නම්. තෘෂ්ණාව හට ගැනීමේ යාන්ත්‍රණය මූලිකවම එක සමානයි. මූලාශ්‍රය සඳහන් වෙන පියරූපන් සාතරූපන් ඒ කියන්නේ ලෝකයේ තියෙන ප්‍රියමනාප සතුටුදායක ස්වභාවයන් අපේ ඉන්ද්‍රිය හයෙන් එකක ගැටුණු ගමන්ම ඡන්ද රාගය කියන දැඩි කැමැත්තයි ඇල්මයි හටගන්නවා. මේක ඇසටත් කනටත් නාසයට දිව ශරීරය මනස මේ හැම එකටම පොදුයි. මූලාශ්‍රය හරිම පැහැදිලිව කියනවා මූල ධර්මානුකූලව වෙනසක් ඇත්තේ නෑ කියලා. ඒ කියන්නේ යටින් තියෙන නීතිය වෙනස් වෙන්නේ නෑ. දැන් භාවනාවේදී කය වගේ පහසු අරමුණකින් පටන් ගන්න කියලා උපදෙස් දෙනවා තමයි. හැබැයි ඒ මූල ධර්මීය වෙනස් නිසා නෙවෙයි. ඒක හරියට සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳන්න කලින් සරල එකතු කිරීම ඉගෙන ගන්නවා වගේ. ඒක උපක්‍රමශීලී ප්‍රවේශයක් විතරයි. අවසාන ඉලක්කය මොකක් වුණත් පාදක වෙන ගණිත මූලධර්ම වෙනස් වෙන්නේ නැහෙනි. ඔබ ගෙනේන තර්කය න්‍යායිකව බොහොම ප්‍රබලයි ඒක මම පිළිගන්නවා. නමුත් ප්‍රායෝගික පැත්ත බැලුවොත් පින්තූරී ඊට වඩා සංකීර්ණයි. න්‍යායයි ප්‍රායෝගිකත්වයයි කියන්නේ හැමතිස්සෙම දෙකක්. මූලාශ්‍රයම අපිට වෙනස පෙන්වා දෙනවා බලන්න. ඇසින් දකින රූපවල තියෙන විචිත්‍රවත් බව, ඒකේ තියෙන සංකීර්ණ බව සහ ශරීරයෙන් දැනෙන ස්පර්ශයක තියෙන සෘජු සරල බව අතර ලොකු වෙනසක් තියෙනව නේද? භාවනානුයෝගියෙකුට ශරීරයෙන් පටන් ගන්න කියන්නේ ඇයි? ඒ අත්දැකීම ග්‍රහණය කරගන්න ලේසි නිසා. මෙන්න මේකින්ම පැහැදිලි එක් එක් ඉන්ද්‍රිය හරහා අපි ලබන අත්දැකීමයි ඒකට මුහුණ දෙන්න ඕන ප්‍රවේශයයි එකිනෙකට වෙනස් කියලා. විමුක්තිය ලැබෙන්නේ පොතේ තියෙන න්‍යායක් ගැන හිතලා නෙමෙයිනේ. භාවනාමය ප්‍රත්‍යක්ෂයෙන්. ඒ කියන්නේ සෘජු අත්දැකීමෙන්. ඒ අත්දැකීම හැම විටම හැමවිටම මේ මොහොතට මේ ඉන්ද්‍රියට මේ අරමුණට සාපේක්ෂයි. ඒ නිසා මේ මූලධර්මයේ යෙදීම වෙන්නේ තෝරගත් සුවිශේෂී අවස්ථාවකට අනුවයි. හැම තැනටම එකම ලේබල් එක අලවන්න බෑ. ඔබ න්‍යායයි ප්‍රායෝගිකත්වයයි වෙන් කළත් ඒ දෙකම පදනම් වෙන්නේ එකම මූලධර්මයක් මත කියන එක මම ආයමත් අවධාරණය කරනවා. මූලාශ්‍රයේ මූලධර්මානුකූලව වෙනසක් ඇත්තේ නැහැ කියලා පැහැදිලිවම දක්වලා තියෙන කාරණය අපිට එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ. ඒක තමයි මේ සාකච්ඡාවේ අතිවාරම. බලන්න. පටිච්ච සමුප්පාද න්‍යාය, ඒ කියන්නේ හැමදේම හේතුඵල ධමකට අනුව වෙනවා කියන මූලික න්‍යාමය එතන කියවෙන ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි ඒවේ කියන සූත්‍රය කිසිම ભેදයකින් තොරව හැම ඉන්ද්‍රියකටම හැම මානසික ක්‍රියාවලියකටම පොදුයි. ඇහැයි ලූපය එකතු වුනම චක්කු විඤ්ඤාණය හටගන්නවා වගේම තමයි කනයි ශබ්දය එකතු වුනම සෝත විඤ්ඤාණය හටගන්නේ. ක්‍රියාවලිය එකයි. අත්දැකීමේ ස්වභාවය වෙනස් වෙන්න පුරුවන්. ඒ කියන්නේ රූපයක තියෙන සංකීර්ණ බව හරි ස්පර්ශකේ සරල බව හරි ඒක හරියට එකම ගුරුත්වාකර්ෂණ නීතියට යටත් වෙන පිහාටෝකුයි ගලකුයි බිමට වැටෙනවා වගේ වායු ප්‍රතිරෝධය නිසා පිහාටෝ සෙමින් පාවෙලෙනවා ගල වේගයෙන් වැටෙනවා. ඒ දෙකටම බලපාන්නේ එකම විශ්වීය නීතියක්. හ්ම් ඒත් ඒ තර්කයමට සම්පූර්ණයෙන්ම පිළිගන්න අමාරුයි. මොකද ඔබේ උදාහරණයෙන්ම මගේ තර්කය තවත් ශක්තිමත් වෙනවා. භෞතික විද්‍යාවේදී අපිට පුළුවන් රික්තයක් ඇතුලේ ඔර කියන වායු ප්‍රතිරෝධය කියන සාධකය අයින් කරලා ගලයි පිහාටුවයි එකට වැටෙන හැටි පෙන්වන්න. නමුත් මනස පුහුණු කිරීමේදී ඔර කියන වායු ප්‍රතිරෝධය ඒ කියන්නේ ඇසින් ලබන අත්දැකීමේ විචිත්‍රවත් බව කනින් ඇහෙන ශබ්දයක චිත්තවේගී බලපෑම ඒක තමයි මුළු අභ්‍යාසයම. ඒක නොසලකා හරින්න බෑ. ප්‍රායෝගිකත්වය කියන්නේ ඒකට මුහුණ දෙන එක. භාවනා කරන කෙනාට ශරීරයෙන් පටන් ගන්න කියන්නේ ඇයි? ඇහවාගෙන ඉන්න කියන්නේ ඇයි? රූප ලෝකයේ තියෙන සංකීර්ණ අභියෝගයට මුහුණ දෙන්න තවම සූදානම් නැති නිසා. එතකොට මූණධර්මයේ එකමුණත් ඒකට මුහුණ දෙන විදියයි අවශ්‍ය කරන උපක්‍රමයයි සම්පූර්ණයෙන්ම වෙනස් නම් යෙදීම සිද්ධ වෙන්නේ සුවිශේෂී අවස්ථාවකට ආධාරවමයි. පොදු නීතියක් ගැන දැනගෙන හිටට වැඩක් වෙන්නේ නැහනේ නේද? ඔබ කතා කරන්නේ ප්‍රායෝගික උපක්‍රම ගැන. නමුත් උපක්‍රම වෙනස් වුණාට යටින් පවතින සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. මේක තවදුරටත් පැහැදිලි කරගන්න මූලාශ්‍රයේ තියෙන භද්‍රක ගාමිනීගේ කතාව දිහා බලමු. ඒක මේ මූලධර්මයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන කදිම නිදර්ශනයක්. භද්‍රකට දුක හටගන්නේ චන්ද රාගය නිසා. ඒ කියන්නේ දැඩි ඇල්ම. ඒ ඇල්ම කොහෙද තියෙන්නේ? එයාගේ චිරවාසී පුත්‍රයා ගැන. දැන් ඒ පුතා ගැන ආරංචියක් ගෙනාපු දූතයෙක්ව දැක්කම දුක ඇති වෙනවා. ඒ වගේම දැක්කේ නැතත් පුතාව මතක් වෙනකොටත් දුක ඇති වෙනවා. බලන්න මෙතනදි හේතිය වෙනස් වෙන්න පුළුවන්. එකක් ඇසින් දැකීමක් අනික මනසින් හිතන එකක්. නමුත් දුකට මුල එකම විශ්වීය මූලධර්මයයි. ප්‍රියමනාප දෙයක් කෙරෙහි තියෙන චන්දරාගය. බුදුන් වහන්සේ අතීත අනාගත කතා පැත්තක තියලා වර්තමාන මොහොත පදනම් කරගෙන මේක පැහැදිලි කරන්නේ මේ මූල ධර්මයේ ਸਰවකාලීන විශ්වීය ස්වභාවය පෙන්වන්න. ඕනෑම වෙනාවක ඕනෑම කෙනෙකුට මේ ක්‍රියාවලිය මේ විදිහටමයි වෙන්නේ. හරි. ඒත් ඔබ මේ කතාව දකින විදිහට නෙමෙයි මන් දකින්නේ. මං කියන්නේ බුදුන් වහන්සේ මේ ගැඹුරු කරුණ පැහැදිලි කරන්න ඊ타මත්ම බලවත් පෞද්ගලික සහ හැඟීම්බර අවස්ථාවක් තෝරගැනීමම විශේෂයි කියලා මම හිතනවා. ඒක නිකම් පාරේ යනකොට දැනෙන මල් සුවඳක් වගේ తాවකාලික නොගැඹුරු ආශාවක් ගැන නෙමෙයි. මේක ගැඹුරු පෞල් බැඳීමක්, පිය සෙනෙහසක් එක්ක සම්බන්ධ කතාවක්. භද්‍රකගේ ජීවිතේ හරිම සංවේදී තැනක්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඒ සුවිශේෂී අවස්ථාවටම ගලපලා ඒකටම ඉලක්ක කරලා කියලා. භද්‍රකගෙන් මහනුවා දුක හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා. ඔහු උත්තර දෙන්නේ තමන්ගේම පුතා ගැන. මේන් පෑන්නේ මේ ඉගැන්වීම වඩාත් බලගැන්වෙන්නේ සහ අදාළ වෙන්නේ මෙන්න මේ වගේ තෝරගත් වැදගත් අපේ ජීවිතයේ හරියටම වදින අවස්ථාවන් වලදී කියන එකයි. හැමදේටම එකම පොදු න්‍යාය දාලා කතා කරනවට වඩා ඒ මොහොතේ තියෙන සුවිශේෂී தත්ත්ව ඉලක්ක කරන එක තමයි වැදගත්. ඔබ කියන ඒ කාරණය ඒ කියන්නේ බලවත් උදාහරණයක් තෝරගැනීම කියන එක මගේ තර්කයට පටහනි නෑ. හොඳ ගුරුවරයෙක් හැම වෙලේම උත්සාහ කරන්නේ සංකීර්ණ අදහසක් පැහැදිලි කරන්න හොඳම මතක හිටිනම උදාහරණේ පාවිච්චි කරන්නනේ. භද්‍රකගේ කතාවෙන් පෙන්වන්නේ මේ විශ්වීය මූලධර්මය මිනිස්සුෙකුට දැනෙන්න පුරාන් උපරිම බැඳීමකදී වුණත් ක්‍රියාත්මක වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඒක එතන ක්‍රියාත්මක වෙනව නම් ඊට වඩා අඩු සුරු බැඳීම් වලදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි විශ්වීය බව. දැන් මේ අවබෝධයට යන මාර්ගය දිහා බැලුවත් මේක පැහැදිලි. ශ්‍රත්තමය, ඒ කියන්නේ අහලා දැන ගැනීම, චින්තාමය, ඒ කියන්නේ නුවණින් විමසලා තේරුම් ගැනීම සහ භාවනාමය, ඒ කියන්නේ ප්‍රායෝගික අත්දැකීමෙන් ලබන ප්‍රත්‍යක්ෂය ඔය අදිර තුනම යොමු වෙන්නේ එකම විශ්වීය සත්‍යයක් අවබෝධ කරගන්න. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂය කියන්නේ අලුත් ඒ මොහොතට විතරක් ආදාළ වෙන සත්‍යක් හදන්න එකක් නෙමෙයි. ඒක අපි අහලා හිතලා තේරුම් ගත්ත විශ්වීය මූලධර්මයම Tamangeම අත්දැකීමෙන් ආ මේක ඇත්ත නේද කියලා තහවුරු කර ගැනීමක්. ඔන්න ඔතන තමයි අපේ මූලිකම මතභේදය තියෙන්නේ. මගේ අදහස නම් ඔය කියන අධිර තුනෙන් භාවනාමය ප්‍රත්‍යක්ෂය තමයි තීරණාත්මකම අවසාන සාධකය. ඒක සෘජු අත්දැකීමක් නිසා. ඒක හැම තිස්සෙම සිද්ධ වෙන්නේ තෝරගත් අවස්ථාවක. අපිට කවදාවත් විශ්වීය තෘෂ්ණාව කියලා එකක් අත්විඳින්න බෑ. අපි අත්විඳින්නේ මේ මොහොතේ මේ රූපය දැකීම නිසා මගේ හිතේ ඇති වුණ මේ ඇලීම විතරයි. එහෙම නැත්නම් මේ මොහොතේ දැනෙන මේ වේදනාවට ඇති වෙන මේ ගැටීම විතරයි. ඒ කියන්නේ හුස්ම, වේදනාව, සිතුවිල්ල වගේ ඒ මොහොතේම අනන්‍ය දෙයක්. මූලාශ්‍රයම සඳහන් වෙනෝ නේද? අපි හිතන තැනකටයි පහර දෙන්න කියලා. ඒකෙන් කියවෙන්නේ මේක තෝරගත් ඉලක්කයකට යොමු කරන්න ඕන උපක්‍රමයක් කියන එක. දක්ෂ දඩයක්කාරයෙක් කවදාවත් මුළු කැලේටම වෙඩි තියන්නේ නැහැ. ඔහු පැය ගණන් ඉවසීමෙන් ඉඳලා නියම වෙලාවේ තෝරගත් එකම එක සටහට ඉලක්කය ගන්නවා. ඒ වගේ විමුක්ති මාර්ගය කියන්නේ විශ්වීය නීතියක් ගැන පොතේ දෙනුම නෙමේ. මේ මුහුතේ මේ හිතේ මතුවන කෙලෙස් අරමුණු අඳුනගෙන ඒකටම ඉලක්ක කරලා ප්‍රඥාවෙන් පහර දීමා. ඒක හරිම සුවිශේෂී ඉලක්කගත ක්‍රියාවක්. ඔබ කියන දඩයක්කාරයාගේ උපමාව හොඳයි. නමුත් ඔහු ඒ තෝරගත් සතාට වෙඩි තියන්න ඉගෙන ගන්නේ සත්තුන්ගේ පොදු හැසිරීම රටා, ඒ කියන්නේ විශ්වීය නීති අධ්‍යයනය කරලානේ. ඔහු දන්නවා ඒ වර්ගයේ සත්තු වතුර බොන්නේ මේ වෙලාවට ඒගොල්ලෝ මේ වගේ ශබ්දවලට බයයි කියලා. අන්න ඒ වගේ තමයි භාවනානුയോഗിයාත් මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ලට පහර දෙන්නේ හැම සිතුවිල්ලක්ම හැම කෙලෙස් අරමුණක්ම යටත් වෙන පොදු නීතියක් පොදු රටාවක් තියෙනවා කියලා දන්න නිසා. ඒ නිසා මම කියන්නේ ප්‍රායෝගිකව යොමුවන ආරම්භක තැන ශරීරය වුණත් අවසානයේදී අවබෝධ කරගන්නේ ඉන්ද්‍රියන් හය හරහාම ඇතිවෙන ප්‍රියමනාප ස්වභාවයන්ගෙන් තෘෂ්ණාව හට ගැනීම කියන එකම විශ්වීය නොවෙනස්වන සත්‍යය. ඇසටත් කනටත් ශරීරයටත් බලපාන්නේ එකම යාන්ත්‍රණයක්. මේ ඒකාකාරී බව මේ රටාව අඳුන ගැනීම තමයි විමුක්තියට අත්‍යවශ්‍ය වෙන්නේ. න්‍යායිකව පොදු රටාවක් පොදු මූලධර්මයක් තියෙනවා කියන එක මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් විමුක්ති මාර්ගය හැදෙන්නේ ඒ න්‍යාය මත නෙමෙයි. මොහොතින් මොහොත ප්‍රායෝගිකව යෙදීම තුලයි. ඔබ කියනා වගේ දඩයක්කාරයා පුදු නීති දැනගෙන හිටියට ඊ දැනුමෙන් විතරක් සතා මරාගන්න බෑනේ. ඔහුට ඒ මොහොතේ සුළඟ හමන දිශාව, සතා ඉන්න දුර, තමන්ගේ ආයුධයේ ස්වභාවය වගේ මේ මොහොතටම අනන්‍ය වුණු දේවල් ඔක්කොම සලකලා බලලා ඉලක්කය ගන්නම වෙනවා. ඒ වගේ තමයි එකෙක් ඉන්ද්‍රිය සහ එකෙක් අවස්ථාව කියන්නේ සුවිශේෂී අභියෝගයක්. ඒක වටහා ගැනීම ඉගැන්වීම් වඩාත් කුසලතා පූර්වකව සහ ඉලක්කගතව යොදා ගන්න මඟ පාදනවා. මූලාශ්‍රය අවධාරණය කරන්නේත් ඒ ප්‍රායෝගික ප්‍රවේශයයි. විශ්වයේ නීතියක් දැනගත්තට වඩක් නෑ. ඒක මේ මොහොතේ මේ ඇසේ ගැටෙන රූපයට ආධාර කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම්. එසේනම් අපේ කතිකාව සාරාංශගත කළොත් මගේ ස්ථාවරය වෙන්නේ ප්‍රායෝගිකව යොමු වන ආරම්භක ලක්ෂ්‍යය හෝ මුහුණ දෙන අත්දැකීමේ ස්වභාවය මොකක් වුණත් ඊට යටින් තියෙන අධ්‍යාත්මික නීතිය ඒ කියන්නේ ප්‍රියමනාප දේ නිසා තෘෂ්ණාව හට ගැනීම විශ්වීය සහ නොවෙරස් වන සත්‍යක් බවයි. අවසාන විමුක්තිය රඳා පවතින්නේ එක් එක් ඉන්ද්‍රියට වෙන වෙනම උපක්‍රම ඉගෙන ගන්න එක මත නෙමෙයි. ඒ හැම ඉන්ද්‍රියක් හරහාම ක්‍රියාත්මක වෙන එකම විශ්වීය තෘෂ්ණාවේ රටාව. ඒ කොතනින් මතුණත් අඳුනගැනීමේ හැකියාව මතයි. මගේ අවසන් අදහස නම් න්‍යායිකව පොදු මූලධර්මයක් තිබුණත් මේ මූලධර්මයෙන් නිකම්ම න්‍යායක් විදිහට තියෙන තාක්කල් ඒකෙන් කිසිම විමුක්තියක් ලැබෙන්නේ නැහැ. සැබෑ ප්‍රඥාව පහළ වෙන්නේ මේ මොහොතේ මෙතනදී එක් එක් ඉන්ද්‍රිය විසින් අපි ඉස්සරහට ගේන සුවිශේෂී ප්‍රායෝගික අභියෝගය ජය අවශ්‍ය කරන නිශ්චිත කුසලතාවය ප්‍රගුණ කිරීම තුලිනුයි. ඒ නිසා විමුක්ති මාර්ගය කියන්නේ පොදු සිතියබක් දිහා බලන එකක් නෙමෙයි, Taman ගමන් කරන අඩිපාරේ තියෙන ගල්මුල් අඳුනගෙන ඒවයින් මිදි ඉස්සරහට යන එකක්. ශ්‍රේය අපට පෙන්눔 කරන්නේ විශ්වීය නීතිය සහ අපේයට මුහුණ දෙන සුවිශේෂී ජීවමාන මොහොතවල් අතර තියෙන මේ ගැඹුරු සහ ගතික සම්බන්ධතාවයයි. ඇත්ත වශයෙන්ම සැබෑ ගවේෂණය වෙන්නේ මේ පැතිකඩ දෙක. විශ්වීය න්‍යාය සහ සුවිශේෂී ප්‍රායෝගිකත්වය තමන්ගේම අත්දැකීම් තුල එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද එකිනෙකාට ආලෝකය සපයන්නේ කොහොමද කියද විමසා බැලීමයි